පූජ්‍යපාද විමුදම් ජීව ස්වාමීන් වහන්සේට සංගරණාසරයි අපි මේ දින 10ක් පුරා පැවැත්වූ ඒ භාවනා වැඩමුළුවේ අවසාන දිනයේ අද දීවි තිබෙන්නේ අද පවත්වනු ලබන්නේ අවසාන ධර්ම ශාසනාව ඒ සඳහා අපගේ කල්යාණ මිත්‍ර ධම්මජීව ස්වාමීන් වහන්සේට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා සිටිනවා ධර්මානුශාසනා පවත්වන්න. දැයි එනම් කවුරුත් ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්කවේ භික්ඛූති විදූප පරිච්ඡී හෝති ද භික්කවේ භික්ඛූ ධාතු සෝප පරික්ඛති ආයතන සෝප පරික්ඛති පටිච්ච සමුප්පාදතෝප පරික්ඛති ඉද භික්ඛ ඒවම්පිකෝ භික්කවේ භික්ඛූති විදූප පරිච්ඡී හෝති තී මුලාසනස්ත ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන සංඝරත්නයේ අවසරයි මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දැන් සපමින්ලා තියෙන අපේ භාවනා වැඩමුළුවේ අවසාන අංකයට ගාවෙනි දවසේ ධර්ම දේශනාව සඳහා අපි මුළු ධර්ම භාවනා වැඩමුළුව හරහාම මේ එකම තේමාවක් නැත්නම් එකම ਸਰුවඥ දේශිත සූත්‍රයක් ඉදිරිපත් කරගෙනයි දේශනා මාලාවක් විදියට මේ පවත්වාගෙන යෙදුනේ ඒ සඳහා අපි ඉදිරියෙන් තියාගත්තේ වටිනා සූත්‍රයක් වෙන සත්අට්ඨාන සූත්‍රය. මේ සත්අට්ඨාන සූත්‍රයේ ආරම්භයේදීම හඳුන්වා දීමේ පාඩය ඉදිරිපත් කරමින් සර්වඥයන් සදා කරනවා හිත භික්කවේ භික්ඛු සත්තට්ඨාන කුසලෝ හෝති ත්‍රිවිධූප පරික්ඛී විමස්මින් ධම්ම විනයේ කේවලී උසිතවා උත්තම පුරුෂෝති කියලා මේ සූත්‍රයේම සාරාර්ථය පින්ඩාර්ථය ඒකදී යම් භික්ෂුවක් පහත දැක්වෙන ආකාරයට පංච උපාදානස්කන්ධ නැත්නම් පංචස්කන්ධ විශේෂෙහි ඒ සත්තට්ඨානිය හත්තන දැකීම පිළිබඳව දක්ෂකමක් ඇති කර ගන්නවා නම් ඒ පිළිබඳ කුසල භාවයක් තියෙනවා නම් ඒ මතුමත්තේ ත්‍රිවිධූප පරික්ඛී කියන තමයි උපපරීක්ෂාවන් තුනකින් එක පන්නරේ තියෙනවා නම් ඒක බලකවනවා නම් ඒ භික්ෂුවට මේ ධර්ම විදියේ කේවල තත්ත්වයක් කියවෙනවා নিরপেক্ষ තත්ත්වයක් කියවෙනවා ද්වේතාවේ ඉක්මවල යන්න පුළුවන් තත්ත්වයක් වෙනවා ඒ වගේම උසිතවා කියන වැසනිම වූ බඹසර ඇති කෙනෙක් බවටපත් වෙනවා උත්තම පුරුෂයි කියලා බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් ගරු කරනවා කියන එකයි ඒකේ අදහස. ඉතින් එතකොට අපි පසුගිය ධර්මදේශනා තුල අධිකටම උත්සාහ කළේ ඒ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය වශයෙන් ප්‍රසිද්ධ මේ පංච පංචස්කන්ධයන් ඒ ඒ සත්තඨාන කුසලයේ වශයෙන් හත් පැත්තකින් බලන විදිය. ඒකදී අපි අවසාන කරපු ඒ විඥානස්කන්ධය සාමාන්‍යයෙන් ධර්මයේ ගැඹුරක් වශයෙන් පෙන්නන මේ හිත සම්බන්ධ හත් පොළ අපි නැවත සිහිපත් කරන අදහසින් මතක් කරගත්තොත් විඥානං අභිඥාය විඥාන විඥාන සමුදයං අභිඥාය විඥාන නිරෝධං අභිඥාය විඥාන නිරෝධ පටිපදං ගාමිනින් අභිඥාය විඥානස්ස අස්සාදං අභිඥාය විඥානස්ස නිස්ස ආදීනවං අභිඥාය විඥානස නිස්සරණං අභිඥාය කියලා ඒ විඥාණය ඒකේ හට ගැනීමත් ඒකේ නිරෝධය ඒ වගේම ඒ නිරෝධයටපත් කරන නිරෝධ ගාමී මාර්ගය විඥානය නිසා හට ගන්නා වූ සුඛ සෝමනස්ස ආදී සපක් තියෙනවා නම් ඒකට ආස්වාද කියනවා. විඥානයගේ යම් හෝ ඒ විපරිණාමයක් දුකක් අනිත්‍යත්වයක් තියෙනවා නම් ඒකට ආදීනව කියලා කියනවා. ආන්නේ බව දැනගෙන මේ විඥාන વિશે නිබ්බිදා විරෝ විරාගය පහල කරගෙන නිස්සරණේ ඇති කරගත්තා නම් අපි කියනවා විඥාන පිළිබඳ සත්අට්ඨාණී කියලා. හත් තැන දන්නවා කියලා. ඉතින් මේක බොහොම ගැඹුරුයි. ඒ වගේම මෙතෙක් පවත්ලා ධර්මදේශනා ඒක වගුවකට දැම්මොත් එනත ප්‍රස්ථාරගත කළොත් ඒ වගේදී යම් වෙලාවක ඒ රූපස්කන්ධයාගේ හටගැන්ම බලන්න උත්සාහ කරන යෝගාවචරයා ඒකි නිරෝධය දැක ගන්නා තරමට එහෙම නැත්නම් තමන් ඉදිරිට ඉදිරිපත් කරගත්තා වූ ආස්වාද ප්‍රසවාසය හෝ පිම්බීම හැකිලිම හෝ නැත්නම් සක්මණිය හෝ ඒ අරමුණ ගෙවම් කරන තැනට යනකොට ඒ මේ බණ ආපු කෙනෙකුට හොඳට තේරුම් ගන්න පුළුවන් ඒ රූපස්කන්ධයගේ නැත්තම් අපි ඉදිරි ඉදිරිපත් කර ගන්නාලද ඒ රූප ප්‍රමාණය යම් විදියකට නිරුද්ධ වේගන යනවා දකින්න වෙලාවේදී ඒකම නැවත නැවත කිරීමෙන් ඒකට සාදර වෙලක වැරද්දක් නෙවෙයි ඒක අතපසු වීමක්වත් බාධාවක් නෙවෙයි කියලා ඒකෙම අභිවෘද්ධිය එහෙම නැත්නම් අනදර කරන්නේ නැතුව අකුල් හෙලන්නේ නැතුව ඒකට පෑදිචිට බොරදීකතු කරන්නේ නැතුව කලබ දිගට මේක බෞලිකත කරනවනම් අනිවාර්යයෙන්ම වේදනාස්කන්ධය පිළිබඳව ඒ ඇති කරගත්ත නද පදනමේ ඉඳගෙන වේදිකාවේ ඉඳගෙන කොහොමක් ඉදිරියට යනවා ඊට පස්සේ මේ වේදනා යම් ප්‍රමාණයකට සැප වේදනා දුක් වේදනා කියන මේ උච්ච අවස්ථාවල් අවබෝධ කරගෙන ඒ මැද බොහෝ විට පවතින මෙතෙක් කල නොසලකා හරින ලද ඒ අදුක්කම සුඛ වේදනාවට හිත යොදන්නට අවස්ථාව ලැබෙන්නේ මෙතනදී තමයි. කොතනද මේ ආස්වාස් ප්‍රසවාසයේ සංසිඳන තැන තමයි. පිම්බි මැකිලිම ගත්ත යෝගාවචරයක් නා ඒක සංසිඳන තැන තමයි. ඒ වගේම සක්මන් කරලා ඒ සක්මන ඉබේම කෙරෙන මට්ටමට වම දක්න වශයෙන් හෝ එසවීම තැබීම වශයෙන් හෝ එසීම යවීම තැබෙන වශයෙන් ඉබේ කරන මට්ටමට තියෙන වේදනාවට තමයි අදුක්කම සුඛ වේදනා කියන්නේ මේ කයි දිනු කල යුත්තේ කම්මැලිකම නීරසකම ටිට නොතබා කියලා. මේ වේදනා පිළිබඳව මේලත් අවස්ථාවේ ප්‍රස්ථාවේ කටයුතු කරන ගත්තොත් ඒ වාචර සංඥා පිළිබඳව පූර්ණ පරීක්ෂණයකට සුදුසුකම් ලබනවා. එතකොට මේ භාවනාව මෙතකල් හරි ගියා වැරදුනා මේ අසවල් ඥාන මේ අසවල් ධ්‍යාන ඒවා සේරම හුදු සංඥාතෝගයක් බවත් මේවා තියෙන තාක්කල් කවදාකවත් ඒ අකුලෙන් එහාට යන්න බැරි බව. ඒක සේරම බිම දාලා පාගන්න වෙනවා. එහෙම නැත්නම් මේ ඔක්කොම මේ මේ රටෝන් කැල්ලක් තියෙන භංගුර භාවය වගේ මේ සේරම බින්දෙන සුළු දේවල් බව මේ අපි අටව ගන්නාලද මේ පලංචියක් බව. ඒ පලංචිය මත කොට වෙන්න ඕනේ අපිට මේ වැඩේ කරන්න. නමුත් ඒවා හුදු පලංචි බව තේරුම් අර ගන්නාතෙක් ඒ යෝගාචර කවදාකවත් සංස්කරණය කියන වචනේ තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ වංචනික ධර්ම කියන එක තේරෙන්නේ නැහැ. ෂටමායාවී ගති තේරෙන්නේ නැහැ. අනුසය අසෝ ධර්ම තේරෙන්නේ නැහැ. ඒ මායාවී ස්වභාවය කොහොමද කතල? ඒ නිසා මේ රූප ධර්ම ගෙවම් කරන එක වැදගත් වෙන්නේ ඒකම බහුලීගත කරමින් ඒකේ දසදහස්වර ඔබ ඔබා ගන්න ගියාම වේදනාව පිළිබඳව මට්ටම් විල්ලක් මට්ටම් සංඥා පිළිබඳ මට්ටම් විලකුත් මට්ටම් වෙනකොට තේරෙන්නේ මෙතෙක්කල් මේකට නිසිනින්ද යන්න දුන්නේ නැත්නම් ඒකට අපි කියන්නේ සංස්කරණය කළා කියලා. සංස්කාර ඇති කරයි කියන. එහෙම සංස්කාර ඇති නොකර සිටිනවා නැත්නම් සංස්කාර සමතේකටපත් කරනවා නැත්නම් කාය සංඛාර පස්සම්බණය කරනවා චිත්ත සංඛාර පස්සම්බණය කරනවා කියන එක අර ආසස් ප්‍රසවාස සංසිද්ධ කොට සංසිද්ධෙන් ඇරලා නිකන් ඉන්න එකත් සංස්කාර සමතයක් තමයි. වේදන ඇවිල්ලා වේදන අතරමැද තියෙන අදුක්කම සුඛ වේදනා දරගෙන ඒකට ඉඩ ඇරලා සංඥා ඇවිල්ලා එක එක নানা ආකාර නම් කිරීම සලකුණු තැබීම් කරන වෙලාවේදී පස්සේරම හුදු වතුරේ යඳපු ඉරක් වාගේ වැල්ලේ යඳපු අකුරක් වාගේ මේ මගදී ඉගෙනගත්ත අතරමැද ඉගෙනගත්ත නම් පදක්කන් ටිකක් විතරයි කියලා තේරුම් ගත්ත දවසේ එව්වට යමක් නොකර සිටීමම සංස්කාර සමතයක් වෙනවා. එහෙම නැත්නම් චිත්ත සංඛාර සමත කියලා සංඥා වේදනා දෙකේ සංසිද්ධියක් සිදු වෙනවා. ඒතකොට මේ සංස්කාර සමතේකටපත් වෙන්නපත් වෙන්න මේ අවිද්‍යාව නිසා සංස්කාර තුළ සංස්කාර නිසාන විඥානේ පහළ වෙන්නේ. ඒතකොට විඥාණයට නඩු නැති උසාවියක් බාටපත් වෙනවා විඥානේ. ලෙඩ නැති ස්පිරිතාලයක් බාටපත් වෙනවා. ඉතින් ඒකට ස්පිරිතාලෙන් ඇති වැඩක් නැහැ. නඩුකාරෙන් ඇති වැඩක් නැහැ නඩු නැහැ. මොකද අර වේදනාව වලින් දෙන නඩු අපි අදුක්කම සුඛ වේදනාවට දාලා ඔය ඕන වෙච්ච දෙකට ඕන දෙකට ලැස්ති වෙනවා. සංඥාවෙන් මට අරක නැතුණා මේක වැඩි වුණා ඒක මදි වුණා කියන සේරම දැනගන්නවා. මදි වුණා කියලා කියන්නේ සංඥාවෙන්මයි වැඩි වුණා කියලා කියන්නේ සංඥාවෙන්මයි. මේක හොරාගෑම්මයි පේන ඇහිලා මේ කොහොම සංසාරය අතරමැද අපි එකතු කරගත්ත දේවල් මේ එකක්වත් ස්ථිරසාර දේවල් නෙවෙයි කියලා අතහැරනකොට සංස්කාර සංස්කරණය කිරීම නැත්තම් අරැඳීම් දැඟලීම් වලිකන දේවල් මොනවාකට ප්‍රයෝග පරිපස්සම්බරේ. ඒකට විඥානීය හරිය අපහසුතාවයටපත් වෙනවා කොට දාපු මාළියක් වගේ. මොකද යාට නඩු නැහැ. ඉස්පිතාලේ ලෙඩු නැහැ. ආහනේ වගේ මේ විඥාන නිරෝධය වෙනකොට අපිට සාමාන්‍ය තේරෙන්නේ නින්දට යනවා වගේ. අපිට තේරෙන්නේ එව නැත්තම් මේ වෙච්ච දේ කාටවත් කියා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා කියලා. ඉතින් ඒකෝට දැඩි අපහසුකටපත් වෙනවා. ඒ සත්පුරුෂ ගති නැති කෙනාට මේකට ලෑස්තිලා නොගිය කෙනාට ආර්ය ධර්මේ නාහපු කෙනාට සත්පුරුෂ ධර්මේ නාහපු කෙනාට ආර්ය ධර්මේ හැසිරෙච්ච නැති කෙනාට සත්පුරුෂ ධර්මේ හැසිරෙච්ච නැති කෙනාට මේ සියල්ලගේම ලීන භාවයක් නිලීන භාවයක් සැඟවි ගන්න ස්වරූපයක් එනකොට හරියට මම මැරුණා වාගේ. එහෙම නැත්නම් මේ ආත්මය නැතිලා යනවා වාගේ. ඉතින් එතකොට අර කොට දාපු මාළියෝ කමේ පුතුම සැලිලි, පුතුම ගැස්සිලි එන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි ස්වභාවය. ඒක කවදාකවත් අපි හිතලා කරන දෙයක් නෙවෙයි, කෙලස් කියන්නේ ඔක්‍ර තමයි. විශේෂයෙන්ම මේ වෙලාවේදී අනුසය කෙලස් යටින් දගෙන දිගටම හී නූලෙන් වැඩ කරනවා. එහෙම නැත්නම් ආශ්‍රව ධර්ම වැగిරෙන්න මෝදු වෙන්න පටන් ගන්නවා. ඒක අසුචි පිටිචි කාලයක කොච්චර පිළියක් පිටාර කරලා පිරිසුදු කරත් පිටපැත්තට නිතරම ඒ අමු මස්සෝ අසුචි පුරව කාලයේදී මෝදු වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒ වෙලාවට මේ විඥානයේ තියෙන මායාකාරී ස්වરૂපයට බලන්න කෙනෙක් නැහැ. ඒතර විඥානයේ නාඩගම නිකම්ම නිකම් පුස්සක් පාටපත් වෙනවා. ප්‍රසිද්ධ දේශකෙක් දේශනාවකට ගියාට පස්සේ දේශනාව පටන් ගන්නකොට පිටිපස්සේ ඉන්න කට්ටිය නැගිටලා යන්න පටන් ගත්තා. ඊට පස්සේ ආකියවලු මේක බොහෝ දෙනාට තේරෙන එකක් නෙවෙයි ගැඹුරුයි ඒ නිසා කවුරු ගියාට මට ප්‍රශ්නයක් නැහැ ඉන්න කට්ටිය තමයි ඔය ඥානවන්ත කට්ටිය කියලා ටික ටිකක් කියලා එනකොට අර ඥානවන්ත කට්ටියත් ඔක්කොම පිටත් වුණා පිටත් වෙලා බලනකොට එකම මිනිස්සයලු ඉතුරුලා ඊට පස්සේ ආ කිව්වලු බලන්න මේ වටිනා දෙයක් කියනකොට කහන්න කවුරක්වත් නැහැ මම ඔබතුමා ගැන සන්තෝෂ වෙනවා. ඒකට මේ නෙවෙයි ඉවර කරන්න මම මේ මයික් එක අයිතිකාරයා ගෙනියන්න කිව්වා. එච්චරයි. විඥාණයල තන්නේ සෙල්ලම තමයි සිද්ධ වෙන්නේ. මේ මයික් එක තියෙන මාසර දාලා යන්න වෙනසයි මාසෙ ඉඳලා තියෙන අනික ටික ඉල්ලා. විඥාණයට වැඩ නැති වෙනකොට එයා පද පෙරල කරනවා. පෙරලෙමේ පෙරලෙමේ කොහොම හරි නඩුවක් හොයන්න හදනවා. කොහොම හරි ඒ තමන් එක දොඩමල් වෙන්න තර්ක වශයෙන් හෝ වේදනා වශයෙන් හෝ ශබ්ද වශයෙන් හෝ කටුවත්තක් වාගේ එක්ක බාහිරේ එක්ක අධ්‍යත්තේ හොයාවිදිනවා. ඒ හොයන සෑම වෙලාවක හම් වෙන ගැටයක්ම එක්ක කම්මජ හේතුවක් එක්ක චිත්තජ හේතුවක් එක්ක උතුජ හේතුවක් එක්ක ආහාරජ හේතුවක්. ඉතින් වට ආහාර වැඩිපුර දෙන්නත් වෙන උරට දින තින ගැට ලිහෙන්න පටන් ගත්තාම අන්තිමට විඥාණයට අර මයික් එකකින් නිකන් බලන්නේ නැතුව තවත් කතා කරන මිනිසෙක් වගේ පේන්න පටන් අර ගන්නවා. මේකේ පුකරන දෙයක් නැහැ මිනිසුන්ට තේරලා දීන්නේ මේක බොරුව තියෙන කියලා. ඉතින් ඒක ඒ විඥානයේ යම් කිසි වෙලාවක මේ මවාගත්ත මායමක එහෙම නැත්නම් මායාවක ඉන්න බව Taman පිළිගන්නවා කියලා කියන්නේ සංසාරට එක සැරයි සිද්ධ ඒ සිද්ධ වෙන එක පිළිබඳව ඒ බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ වෙලාවක දර්ශනයක් වශයෙන් කතා කරනවා ඕනෙම මිනිමරුණඩෝකෝ ඒ ක්‍රිමිනල් නඩුවක ඒ වැරදිකාරයා උසාවියට නම් වලා උඹ වැරදිකාරද නිවැරදිකාරය කියලා අහලානේ නඩුව පටන් අරගන්නේ. ඒක නිවැරදිකාරයා කිව්වොත් තමයි නඩුව යන්නේ. වැරදිකාරයා කිව්වොත් ඒ නීති පොතේ ඇටියට නඩුවක් දීලා ඉවර කරනවා. ඉතින් නිවැරදිකාරයා කියලා පස්සේ නඩුව කල් තියලා පහුවෙන්දා සාකිකාරයෝ විත්තිකාරයෙන් විත්තිකාරේ දීතිඥෝ ප්‍රවිනිල් පක්ෂයේ විදිච්චු දාලා ඉතින් නඩුව අහනකොට ඉතින් මේ පැමිණි පක්ෂයේ නීතිඥයා ඒ සාක්ෂි ගෙනලා පොලිසිය සාක්ෂි සහිතව එකින් එක එකින් එක එකින් ඔක්කොල්ල පෙන්නනවා මේ මිනිස්සයා සචේතනිකව මේ අපරාධය කළයි කියලා. ඉතින් ඒ ඒ ඔප්පු කරන කරන වෙලාවේ මම දක්වන දක්වන වෙලාවේ ඒ විටිකුඩේ ඉන්න මිනිස්සයා කියනවා ඔය කියන කතාව ඇති වුණාට මම මේ අපරාධය මං කෙරුවේ. මම නෙවෙයි මැරුවේ. ඔය කියනවා ඇත්ත වෙන්න පුළුවන් බොරු වෙන්න පුළුවන් ඒක නඩුවට අදාළ නැහැ කියලා තියෙනවා. නානා ප්‍රකරණ වලට ඒක වසංගනවා. ඒක කරාරිනවා. කර ඇර ඇර ඇර යනකොට නමුත් ඒ නඩුකාර දන්නවා විච චෝදන පක්ෂය දන්නවා දිග්ගටෝ මේ ඔප්පු කිරීම කරගෙන කරගෙන යන්න ඕනේ වෙහස නොබල. ඉතින් අර චූදිත පක්ෂයේ නීතිඥයා චූදිත දිගටෝම එනේ නේක මම නෙවෙයි මම නෙවෙයි ඕක මම නෙවෙයි ඔය කොච්චර කිව්වත් එව්ව ඇත්ත උනට මම බොරු කියලා මම කියන්නේ මම මාව බොරු කාර්යයක් කරන්න බෑ මම වැරදි කාර්යයක් කරන්න බෑ මම කිරුවේ නැහැ කියලා දිගටම ප්‍රතික්ෂේප කර කර කර කර කියනවා ඉතින් එතකොට නඩුකාරයා කවදාකවත් මේ මෙච්චර වෙලා වෙලා බෑ ඔක නතර කරලා දාමු උඹ වැරදි කාර්යයක් කියලා කිව්වොත් ඒ චෝදිත පක්ෂයේ කියනවා නඩුකාරයා අනවශ්‍ය බලය පාවිච්චි කරලා මට බලය පැවරුවා කියලා එයා ඉහළ උසාවියට අපීල් කරනවා නිසා නඩුකාරයා දන්නවා මේ වෙලාවේ දික්කතෝම නඩු ඇහෙන්න ඕන. ඇහිලා ඇහිලා ඇහිලා තොරතුරු පිට තොරතුරු. මෙයාට විරුද්ධ සාක්ෂි ඔප්පු වෙන ඔප්පු වෙන යනකොට අන්තිමට ඒ විත්ති කූඩුවේ ඉන්න මිනිස්සයාට තේරෙන්න ඕනේ දැන් නඩුකාරයටත් තේරිලා තියෙන්නේ චෝදනා පක්ෂේ නකල්ලතුම තේරිලා තියෙන්නේ මුළු උසාවියටත් තේරිලා තියෙනවා මම කොච්චර නෑ කිව්වත් මේක විච්ච සිද්ධිය දැන් කාටත් පේනවා මාත් මෙතෙක් කල් කෙරුවේ සචේතනිකව බොරු ඒක නිසා දැන් වෙන්නේ මොකද්ද උසාවියේ වෛරය මාපැත්තට ආවොත් නඩුකාරගේ වෛරය මාපැත්තට ආවොත් මට දඬුවම් වල බරපතලම දේ හම්බ වෙනවා කියලා ඇතුලේ පැහැවන්න ගන්නවා. පැහැවලා පැහැවලා පැහැවලා පැහැවලා අන්තිමට යා පිටි කුඩුවේ දන ගහලා වැඳලා කියනවා නඩුකාරට අනේ පින් ඇති ආන්දුන්නේ එහෙම නැත්නම් උගත් විනිශ්චයකාරතුමනි මම තමයි මේ වැරද්ද කිව්වේ මට සමාව දෙන්න අඩුම දඬුවම දෙන්න කියලා දන ගන්න වෙලාව යනකම් නඩුවේ ඉන්නවා මොනම හේතුවක් නිසා හෝ බලපෑම් කළ නඩුව වැරදිකාරයා එයා දන ගහන තෙක් වැරදිකාරයා කියලා පටවන්න හැදියොත් මේ මනුස්සයා ඒක හේතුවක් කරගෙන ඉහළ උසාවියට යනවා. එසා කතාකවත් දෙන්න නරකයි. එයාම දන ගහනකම්. දික්කටම පෙන්න පෙන්න පෙන්න පෙන්න ඉන්නවා. මෙන්න මේකේ ඉඟියක් වාගේ තමයි මේ ත්‍රිවිධූප පරීක්ෂාව ਸਰවතනසේ පෙන්ලා තියෙන්නේ. අපි ආස්වාස ප්‍රස්වාස කියන අරමුණ එහෙම නැත්නම් ආනාපාන සති කියන අරමුණ අරගෙන භාවනා කළොත් අපි ධාතු හතරෙන් වායෝ පොට්ටබ්බ ධාතුව යලගන්න. ඒ වගේම ආයතන වශයෙන් කාය ප්‍රසාදයයි අල්ලගන්න. මේ දෙක අල්ලගත්තට සංසාරේ අපිට පාදානස්කන්ධ ඇතිවෙන්න ආසවනුසය ධර්ම ඇතිවෙන්න පරිඋත් ทาน කෙලෙස් ඇති වෙන මේ දෙන්න විතරක් නෙවෙයි පොහොර දාන්නේ. අනික සෑම පැත්තකම පොහොර දානවා. ඒ නිසා අපි වායෝ පොට්ටබ්බ ධාතුව නැත්නම් වාතයේ තියෙන මේ පිම්බෙන හකුලන හැප්පෙන ගතිය තුලින් ඒක පටන් ගන්න මෙහෙමයි ඉවර වෙන්නේ මෙහෙමයි මුලමැද මෙහෙමයි කියලා බලාගෙන යනකොට අනිවාර්යයෙන්ම යෝගාවචරයට ඊතුරු ධාතු පිළිබඳව අවබෝධය ලැබෙන්න අවස්ථාවල අප්‍රමාණ ලැබෙනවා ඒ එකක්වත් ප්‍රතික්ෂේප කරන්නත් හොඳ නැහැ. ඒ වායෝ ධාතුවේ තියෙන ඇතුළට ගන්න වායෝ ධාතුවේ තියෙන උණුස් සීතල ගතිය සහ පිට වෙන වාතයේ උණුසුම් ගතිය ආස්වාස් ප්‍රස්වාස අඳුනා ගැනීමේ ප්‍රධාන ස්වභාව ලක්ෂණ වෙනවා. එතකොට ඒතර වෙන්නන්නේ වායු පොට්ටබ්බ ධාතු නෙවෙයි තේජෝ ධාතුවක්. ඒ වගේම සමහර වෙලාවට නාසයේ වැగిරෙන ගති, එහෙම නැත්නම් පිඩු කරන ගති තේරෙනවා. ඒ පිඩු කරන ගති තේරෙනකොට මේ නහය වටේට තමී මැසි පොදියක් බැඳා වගේ, එහෙම නැත්නම් වෙස්මුණක් දැම්මා වගේ, එහෙම නැත්නම් අර දත් දොස්තර කෙනෙක් දතක් කලවට ඉන්ජෙක්ෂන් ගහපම පැත්ත හිරිවැටලා ගියා වගේ, ඒ ඇතුළත ඒ තද කරන ගති මේ අග්ගලාවට පැණිමදි වෙච්චාම තියෙන පිඩු කරන ගතිය තියෙන පිඩු කරන ගතිය. සමහරට වැగిරෙන ගති වැටෙනවා. සමහර වෙලාවල් වලට තද ගති මෙලෙක් ගති වැටෙනවා. මේ සෑම දෙයක්ම අර ගත්ත වායෝ පොට්ටබ්බ ධාතුවේ තියෙනා වූ විපරිණාම ස්වභාවය අනිත්‍ය ස්වභාවය ඒ තාලෙටම අනිකුත් ධාතු මාර්ගයෙන් පේනවා. ඉතින් යෝගාවචරයා මම මේ ධර්මයේ අවබෝධ කෙරුවේ සත්‍යඥානෙ අවබෝධ කෙරුවේ වායෝ ධාතුවෙන් පමණයි. ඒ නිසා මම වෙනමම වෙන ගුරුවරෙක් ආ වෙන තැනකට කියලා භාවනා කරන්න ඕනේ. තේජෝ ධාතුව අවබෝධ කරන් තාතනකට යන්න ඕනම ආපෝ ධාතුව අවබෝධ කරන් කියලා එහෙම එකක් නැහැ. හැම අත්තරක් තුළම භාවනා කරගෙන යනකොට ඇති වෙන සෑම අත්තරක් තුළම එක විදියක කර්මය ඇවිල්ලා ඔච්චක් කරනවා අපිට. තව විදිහට ඊත්තු ගුණ වල වෙනස් කරනකොට ඇති කරනවා. අපි ගන්න ආහාර වලින් යම් බලපෑමක් කරනවා. අපේ චිත්ත tattwa වෙනස් වෙන නිසා ඒ සෑම දෙයකින්ම කරන්නේ අර වායෝ පොට්ටබ්බ ධාතුවේ බොහොම පහසුවෙන් පටන් ගත්ත දේ ටිකක් සංකීර්ණ කරමින් සංකීර්ණ කරමින් තේරුම් ගන්න. හරියට පුංචි පන්තියේ බාලාස පන්තියේ ළමයාට අකුරු ටික උගන්වන්න රයන්න ටයන්න කියන සහැල්ලු තැනින් පටන් අර ගන්නවා. ඊට පස්සේ වට කොබ්බුවක් එකතු කරලා, ඇලපිල්ලක් එකතු කරලා, පාපිල්ලක් එකතු කරලා ඒව වරණගෙන හැටි ටික ටික ටික ටික උගන්නලා ඊට පස්සේ ඊට වැඩි සංකීර්ණ වකුරු ටික ටික ටික ටික ගිහිල්ලා අන්තිමට අකුරක් වර්ණගෙන හැටි වචනයක් හදන හැටි ඒ වචන වලින් වාක්‍ය ඛණ්ඩයක් හදන හැටි වාක්‍ය ඛණ්ඩ කීපකින් වාක්‍යයක් හදන හැටි ඒ වාක්‍ය ටික එකතු කරලා පරිච්ඡේදයක් හදන හැටි ඒ පරිච්ඡේදයේ අර්ථය ඉතිහාස භූගෝල වශයෙන් අර්ථ දෙන හැටි කියලා අර අයන්නෙන් තමයි පටන් අරගන්නේ. එතන අයන්නේ නෙවෙයි රයන්නෙන් ටයින්නේ. පටන් අරගෙන ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් දිනු වෙගෙන යනකොට අපි කවදාකවත් ඒ රයන්ට යන පුංචි කළ සලකන්නේ නැහැ. ඒකෙන් ගත්ත ගැම්මෙන් තමයි අනිකුත් ඒ හෝරි පොතේ තියෙන අනිකුත් අකුරු ඉගෙනගෙන වචන කොට නගමින් යන. ඒක නිසා යෝගාවචරය ඉස්සරලා පරියන්කට කියලා භාවනා කරනකොට ඒ ආශ්වාස ප්‍රශ්වාසයේ මට්ටම පොරොත්තු වෙනවා. වායෝ පොට්ටබ්බ ධාතුවම බලාපොරොත්තු වෙනවා. ඒ අර දවස් අධ්‍යක් ඉස්කෝලේ ගිය ළමයා වෙන අකුරු උගන්වන්න ගියොත් පටල වෙනවා. එයාට දන්න රෑන්නට අයන උගන්වනවා. ඒක හොඳට සද්දේ වශයෙන්, රූපේ වශයෙන්, තමා කරන හැටි වශයෙන්, අනු කරනකොට හඳුනා ගැනීම වශයෙන්, රෑන්නට අයන වෙන් කිරීම වශයෙන් හොඳට අවබෝධ කරගන්න පස්සේ තමයි රෑන රෑන, ටයන ටයන කියලා වර්ණගීව උගන්වන්නේ. ඒ වර්ණගීම උගන්වන්නේ ඒක බලනකොට අපිටම අපේම කර්මානුරූපව අපිට තියෙන ලෙඩේට ලියපු වේත් තුන්ඩුවක් වාගේ භාවනා කරනකොට බලා ඉදිරිපත් වෙන බාධක ටිකෙන් තමයි අපේ දැඩි කිරීම සිද්ධ අපි විවිධාංගීකරණ ශික්‍රමණය සිද්ධ කරන්නේ. අපි මේ විචිත්‍රතාවලට පුරුදු කරන්නේ. සංකීර්ණතාවලට පුරුදු කරන්නේ. ඉතින් ඒක නිසා පැමිණි දුක් පැණි රහයි කියලා මේ සිංහලයා කොහෙන් අල්ලගත්තද වචනයක්ද මන් දන්නේ. ඒ පුදුමාකාර ගැඹුරක් තියෙනවා මේ විපස්සනා. විපස්සනායි පටන් ගන්නකොට යථාපාකටන් විපස්සනා බිනිවේෂෝ කියලා යමක් ප්‍රකටද අපි මේ වායු පොට්ටබ්බ ධාතු ගත්තේ ඒක එයා විසින් ප්‍රකට වෙච්ච නිසා. එතනින් බැස ගන්න. පසුව ඒ පළවෙනි වෙලාවට පටන් ගන්න වෙලාවේදී අප්‍රකට ධාතුත් බොහෝ කල් භාවනා කිරීමෙන් මෙනේන බාධාවක් තුලින් ඒ පළවෙනි අපි ගත්ත වායෝ පොට්ටබ්බ ධාතුව තමයි ඉපා වීමෙන වෙලාවේදී ප්‍රීමනාප වහ පහළ වෙන වෙලාවයි. වායු පොට්ටබ්බ ධාතුව තුනී වෙලා සියුම් වෙන වෙලාවෙදී ගොරෝසුට දකින්න වෙලාවෙදී හොඳටම නාසිකාග්‍රේ හැපෙන තැන තියෙන වෙලාවෙදී හෝ අනාසිකාග්‍රෙන් ඉක්මලා ඉස්සරහට කියලා අඩි දෙකක් තුනක් එහායිම ආනාපාන චිතිනෝගේ වැටෙන වෙලාවක්. ඊට ඇතුළත ආනාපානේ වටේ පේනවා. සමහරට පිටත පේනවා. සමහරට මේ තිබිලා නැති වෙන ආස්වාද ප්‍රසවාසය පේනවා. සමහරට නැතුව තිබිලා මේ මහල වෙන ආස්වාද ප්‍රසවාසය පේනවා. සමහරට අස්පනා පිටව සීතු වෙන ආස්වාද ප්‍රසවාසය පේනවා. මේ විදිහට මේ සෑම දෙයක්ම පේනකොට පේන්න නම් එක විදිහට කියනවා. මේ සත්ත්‍යඥානේ බලනවා වගේ ආනාපාන කියන පුළ හැම පැතිකඩම බලනනම් මේක සද්ද වලින් බාධා වෙන වෙලාවේ සහ ප්‍රාර්ථ බාධා නැති වෙලාවේ බලන්න. ඒ වගේම හිතවිලි බාධා ඇති වෙලාවේ සහ හිතවිලි බාධා නැති වෙලාවේ. වේදනා ඇති වෙලාවේ වේදනා නැති වෙලාවේ. ආලෝක සංඥා පහළ වෙච්ච වෙලාව සහ ආලෝක සංඥා නැති වෙලාව. කායට සහැල්ලු ගති පහළ වෙලා උනන්දු ඇති වෙන වෙලාව සහ එපා වෙලා කම්මැච්චි විදිහ වෙලාව. සෑම තැනකදීම ඒ ආනාපාන සතියම නැත්නම් ආනාපාන සතියටම අනතර කරන්න තෝ දිගට බලන්න සෑම බාධාකින් තමයි ආනාපානෙ මෙතික් නොදැක්ක පැතිකඩ අපට පේන්නේ. ඒක තියා අඛණ්ඩව බලන්න හිටියේ නැත්නම් අපි කිව්වා දැන් මම දන්නවා ආනාපානෙ කියලා ඒක කවදාකවත් ඇත්ත නෙවෙයි. ආනෙතර බල බල ඉන්නකොට වෙන්නේ මේ ත්‍විධ උපපරීක්ෂාවේදී පරීක්ෂා කළ යුතු ඒ ත්‍විධ පරීක්ෂාවන් අර්ථයේදී ධාතුසෝ ධාතු වශයෙන් බැලීම සිද්ධ වෙනවා. ඒ ධාතු කියන වචනය මුගක් කළාට ශාස්ත්‍රීය පදයක් විතරයි ශාස්ත්‍රයේ සඳහන් වෙන්නේ. රූප ධාතු කියනකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සඳහන් කරනවා. සමහරලාට අටාරස ධාතු විදිහට රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු, ධම්ම ධාතු කියලා ආරම්භන වලට ධාතු කියන වචනේ පාවිච්චි කරනවා. ඊගාවට චක්කු ධාතු, සෝත ධාතු කියලා ඒව ලබන ආයතන තියෙනවා ඉන්ද්‍රිය. ඒවට ධාතු වශයෙන් පාවිච්චි කරනවා. ඊගාට මේ දෙක ගැටීම නිසා පහළ වෙන විඥාණයටත් චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාහන විඥාන ධාතු කියලා සඳහන් කරනවා. එතකොට නාම රූප දෙකටම ධාතු කියන වචනේ සඳහන් වෙනවා. මෙන්න මේ ධාතු අනුව තමයි මේක පංචස්කන්ධයේද එහෙම නැත්නම් ච ධාතු වශයෙන්ද අට්ඨාරස ධාතු වශයෙන්ද කියලා සඳහන් කරන්නේ. හොඳටම පතුරු ගහලා හොඳටම විසිතුරු කරලා හොඳටම දිග ඇරලා පේනකොට 18 දහස් තමයි පේනවා. නමුත් අපි හිතමු යම් කිසි වෙලාවකට කෙනෙකුට රූප ධර්ම පිළිබඳව තේරුම හොඳයි. එතකොට යහුවචනාංශය යාට ගන්නකොට සේරම රූප රූප ධාතු වශයෙන් රූපස්කන්ධය වශයෙන් එකතු කරලා නාමස්කන්ධය වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් චිත්තචෛසික කොට කඩලා පෙන්නනවා. ඒකට කියන පංචස්කන්ධය තව තැනකදී සරුවචනාංශය දකින්නවා අයත්තට නාම ධර්ම පටන් ගන්නක ඒක හොඳට වැටහෙනවා නැත්නම් තාම කල්මදී රූප ධර්ම මේ රූප කිව්වට මදි. එයාට ඒක විස්තර කළ වේ. එතකොට පඨවි පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන ආකාශ කියලා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා රූප ධාතු පඨවි ආපෝ තේජෝ ආකාශ කියලා ආස්තික සහ නාස්තික විතර දෙකකට කඩලා නාස්ති කොටස් හතරයි පඨවි ආපෝ තේජෝ වායෝ. ඒව නැති තැන අවකාශ ධාතු. ඊට පස්සේ සියලුම නාමස්කන්ධය විඥාන ධාතු කියලා පෙන්වනවා. ඒ රාහුල වාද සූත්‍රයේදී සර්වචන්ත රාහුල ඒ පුංචාමරෝ ගන්න ච ධාතුරෝ යම් පුරුෂෝ. රාහුල මේ පුරුෂයෙක් කියලා කියන්නේ මේ ධාතු හයක්. මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. එතකොට මේ විඥාන කියලා කියන්නේ මෙතන කියන මේ වේදනා සංඥා සංකාර විඥාන කියන හතරටම පොදු නමක්. අන්නේ විදිහට දේශනා විලාස වශයෙන් මෙවුවා ගොනු කිරීම වශයෙන් වෙනස් වුණාට මේ ධාතු ටික අටාරස ධාතු තමයි මේ විවිධාකාරයෙන් පෙන්නන්නේ. ඉතින් යෝගාවචරයට බහුසුත ඥාන තියෙනවා නම් භාවනා කිරීගෙන යනකොට මේ එකක එකක් විශේෂණය කරලා පටන් අරගත්තට අනිත්‍යව කරස් ක්‍රමයෙන් ඒ භාවනා පැතිරෙන ගතිය අපේ ශාසනයේ ਸਰවත්‍යන් සඳහන් කරන සිද්ධා මාර්ගය. සිද්ධා තියෙන තුනක් පච්චක්ක සිද්ධා, අනුමාන සිද්ධා සහ සද්දේය සිද්ධා කියන. අපි මේ වායෝ පොට්ටබ්බ ධාතුව අස්පනා අපිට ප්‍රත්‍යක්ෂ කළොත්. ඒකේ තියෙන කුප්පන ගතියක්, ඒකේ තියෙන ගැටෙන ගතියක්, ඒකේ තියෙන රූපන ගතියක්, ඊද්දන ගතියක්, ආබාධ කරන ගතියක්, දෝමනස පිළිබඳ වෙන කතියක් වශයෙන් මේ උලක් ටිකක් අතට පිඹිනකොට ඒ දැනෙන හැටි. එතකොට ඒක වායු පොට්ටබ්බ ධාතුව වශයෙන් ඒක කරගෙන කරගෙන යනකොට ඒ පොට්ටබ්බ ධාතුව ආස්වාසේ පටන් ගන්නවත් එක්කම යාන්තමට පටන් අරගෙන ආස්වාසේ වැඩි වෙලා ගොරෝසු වෙනකොට ඒ වායෝ ධාතුවේ නාස්පුඩු පුරවාගෙන කුම්බාගෙන යන ගතිය. ඊට පස්සේ ඒක ආයේ ක්‍රමයෙන් අඩු වෙලා සම්පූර්ණ නිරෝධ වෙන ගතිය බලනකොට අපිට කිය හැකියි ඒ වායෝ ධාතුවේ ප්‍රත්‍යක්ෂය ලබනවා. ඒකත් එක දවසේ බෑ. ඒක ඒ දැකපු එකම විවිධ පැතිකඩ වලින් බලබලා ඉන්නකොට ඔන්න වායෝ ධාතුවේ ප්‍රත්‍යක්ෂය ලබනවා. ලැබෙනකොට ඔන්න උණුසුමකට සම්බන්ධ වෙලා අපි ඉන්නවා. වැගිරෙන ගතියකට සම්බන්ධ වෙලා අපි ඉන්නවා. තද ගතියකට සම්බන්ධ වෙලා අපි ඉන්නවා. ඒ පෙන්නන්න පෙන්නන්න පෙන්නන්න තේරෙනවා වායෝ ධාතුවේ යම් ඒ සුවිශේෂ ලක්ෂණ තිබුණාට ආපෝ ධාතුව වැඩ කරනකොට යම් පැත්තකින් සමාන ලක්ෂණ වගේක් වෙයි. ඉතින් මේකෙදී ඇත්තටම හරි හොඳට චීන කන්නඩේ දාලා බැලුවොත් වායෝ ධාතුවේ ආස්වාස වාතේ ප්‍රස්වාස වාතේ කියලා දෙකට කඩලා ආස්වාසයේ මුලැමැදාග වශයෙන් දෙකට කඩලා ප්‍රස්වාසයේ මුලැමැදාග වශයෙන් දෙකට කඩලා බලනකොට ආස්වාස වාතයේම වායු පොට්ටබ්බ ධාතුවේම ආස්වාස අවස්ථාවේදී විශේෂ ලක්ෂණ වගේක් තියෙනවා ප්‍රස්වාසයට සම නැති. සද්දයකට වේදනාවට හිතවිල්ල සම නැති. ඊට පස්සේ ප්‍රස්වාස වෙනලාට තියෙනවා ප්‍රස්වාසයට සුවිශේෂ ලක්ෂණ වගේක් තියෙනවා ආස්වාසයට හෝ සද්ද වේදනා හිතවිල්ල සම්බන්ධ නැති. අපි වල කියනවා පච්චත්ත ලක්ෂණ කියලා. සුවිශේෂ ලක්ෂණ, සබහව ලක්ෂණ, සලක්ෂණ, අච්ඡන්ත ලක්ෂණ කියලා වගේ හරි ගැඹුරක් මේකේ තියෙනවා. එහෙම බල බල බල බල ඉන්නකොට ඒකේ තියෙන ඔක්කොම ලකුණු සුවිශේෂ ලක්ෂණ දකින්නකොට ඒ භාජනේ පිටලා වැකිරෙනවා. වැකිරෙනකොට දෙකේ පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නවා. එන්නේ මේ සුවිශේෂ ලක්ෂණ උන්ටයි මෙහෙයුම කරන්නේ. ඒක පිටිලා ඉතිරිලා වෙනකොට ඒක සිද්ධ වෙන දෙයක්. ඒ පරිවර්තන කියන්නේ ඥාත පරිඥාවෙන් ඉඳලා තීර්ණ පරිඥාවට මාරු වෙන තැන. ඥාත පරිඥාදී හතියට මහන්සි වෙලා තියෙන හැම පුංචි පුංචි වෙනස්කමක්ම ආස්වාස ප්‍රසවාසයට වෙනස් නැටි පිම්බීමෙන් හැකිලිට වෙනස් නැටි දකුණු පාය තියෙනට වැඩි වම් පාය තියෙන වෙනස් කරන හැටි මුලමැද අග වෙනස් වෙන හැටි හොඳටම සවිස්තර කරලා දුන්නොත් කොයි එකටත් දෙක සම වෙනකොට සම ලකුණු වශයෙන් තියෙනවා කියලා වායෝ ධාතුවට පොදු ලක්ෂණයක් වේ. ඊට පස්සේ වායෝ ධාතුව සහ ආපෝ ධාතුව අතර බලනකොට ඒවට සුවිශේෂ ලක්ෂණ තිබිලා ඒවා සේරම පිළිබඳව පිරිචි ගතියක් එනකොට සම්පූර්ණ සංසුත්ත ගතියක් එනකොට ආපෝ සාතුව සහ වායෝ ධාතුර පොදු ලක්ෂණෝගේ පුත්‍ය මේ මේ මේම පෞද්ගලික ලක්ෂණ බැලිල්ල ඥාත පරිඥා වශයෙන් පොදු ලක්ෂණට මාරු වෙනකොට ඒක තීර්ණ පරිඥාට වැටෙන බවත් මේ ලෝකේ සම්පූර්ණ ලෝකායත විශ්න්ති ඥාත පරිඥාවේ පමණක් හිර වෙලා බවත් කවදාකවත් ඒක පොදු ලක්ෂණ දකින්න කැමති වෙන්නේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි පෘථිවියේ ජීවත් වෙන සෑම මිනිසයාම පුදුමාකාර වශයෙන් සමානයි. දැන් හොයාගෙන තිනවා 99.98ක් සමානයි. ඥාන RNA තියෙන්නේ පරීක්ෂණ. විනස තියෙන්නේ දශම දෙකක. ඔබ තමයි අපි ඥාන පිළිම කියලා වෙන් කරලා තියෙන්නේ. ඔබ තමයි අපි චීන කහමිනියා බටහිර සුද්දා අප්‍රිකන් කාර්යයක් අලු එක අපි තලෙලුයි මෙව අතර පුදුමාකාර වෙනසක් අපි අතර තියෙනවා. ඊගාට පැවිද්දව පවිද්ද වෙච්චා ඊට පස්සේ එක එක නිකාය වේද වෙච්චා එක එක දේවල් පුදුමාකාර ගැටුම් තියෙනවා. කවුද බලන්නේ ඔක්කොම සමාන මනුස්සකම දිහා බලනවනම් ඔය කිසිම විෂයක් ඕනෙත් නෑ ඔය කිසිම යඩතල පහසුකමක් ඕනෙත් නෑ ඔය තියෙන sannivedana ක්‍රම ඕනෙත් නෑ මනුස්සයාට ලැබිච්ච මනුස්සකම සතුටින් ජීවත් වෙන්න පුළුවන් මේ පාහරයෝ කරන්නේ මේක කඩන්නවා යනවා. වෙන වචනයක් නෑ උදේට මට පාවිච්චි කරන්න. කාගෙන්ම වෙන් කෙරුවත් මොකෙන්ම වෙන් කෙරුවත් මේ මිනිස්යන් අතර තියෙන මේ 98.09 ගානක තියෙන සමානකම වහලා අර පුංචි සිවිය තියෙන දෙක අරගෙන අර මිනිහා මේ මිනිහාට විරුද්ධව හෙල්ලයක් කුස්සන පලියක් කුස්සන තුවක් කුස්සන කියලා කියන්නේ තන්නේ ක්‍රම ප්‍රයෝගයක් නෑනේ. බුදුරජාණන් වහන්සේ කවදාකවත් මොනම තැනකදීවත් යෝගී මේ මතු පිට පිටපොත්තේ තියෙන සායම දිහා බලලා විනාශකම් බලන්න කියන උන්වහන්සේ බැලුවේ මනුස්සකම්. සෝපාක වුණත් එකයි, කාවුල කුමාරයා වුණත් එකයි. මනුස්සකම් දිහා බලන උන්වහන්සේට පේන්නේ නිවන් දකින්න තියෙන මේ අංකුරයක්. ඒ පැත්තෙන් බලන්න අපිට දෙන්නේ නැත්තේ මේ ලෝක ධර්මනේ. ඒකෙන් කරන්නේ මොකද්ද? එකින් එක එකින් එක වෙන් කළ දක්වන එක මේක තමයි පු탁 පු탁 කියලා කියන පු탁 යන ගැටි. ඒ නිසා යම් තැනකදී අපි මේ ඥාත පරිඥාව අනිවාර්යයෙන්ම දැනගෙන ඕනේ තීර්ණ පරිඥාවට යන්න. මට ඥාත පරිඥාව ඕනේ. ඒක ලෝකායතයි. ඒක මේ කැඩුම් බිඳුම් වලට හේතු වෙනවා. ඒක ભેදයට හේතු වෙනවා කියලා ඒක දන්නේ නැතුව කවදාකවත් තීර්ණ පරිඥාවට යන්නේ නැහැ. ඥාත පරිඥා භාගිනේ පිරෙන්න යනකම් ඉගෙන ගන්නවා. සියලුම දක්ෂතා ඇති කරගන්න. සියලුම හැකියාව නැති කරගන්න. සියලුම ශිල්ප පුරුදු කරගන්න. පුරුදු කරලා කරලා කරලා බලනකොට ඕනම කෙනෙකුට මේ පුහුණු කිරුම් මෙන් ගන්න පුළුවන්. මිනිසෙක්. එතන වටිනාම දේ තමයි මේ මනුස්සකම කියලා. කවදා හරි අපි ඔක්කොම අතර තියෙන සමතුලිතතාවය බලන්න ගියොත් අපි කියනවා මේ ඥාත ප්‍රඥාවෙන් තියෙන ප්‍රඥාවට යනවා. ඒක සඳහායි සර්වඥයන් සඳහන් කරන මෙන්න මේ විදිහට ප්‍රඥා ධාතු වශයෙන් එකකින් පටන් ගත්තට ඒකේ සුවිශේෂී ලක්ෂණ 100 100ක් එච්චරමයි ලෝකේ තියෙන වගේ අවබෝධ කරාට අන්තිමට ඒ තීරණ ඥාත පරිඥානත සුවිශේෂී පෞද්ගලික ලක්ෂණ වල ඉඳලා සමාන සම ලක්ෂණ වලට යන්නේක පරිණාමයේ ස්වභාවය. චිත්ත නියාමයක්. අපි ඒ නිසා පෞද්ගල ලක්ෂණ 100 100 නෙවෙයි 105ක් පුළුවන් නම් ඒ තරමට යන්න. හොඳටම හොයලා බලුවට පස්සේ ඒක යටින් හම්බ වෙනවා දෙක අතර සමතුලිතතාව. එතකොට වායෝ අපෝ තේජෝ වායෝ පඨවි කියන මේ හතරෙම ඇතිව පැවත නැති වෙන බව උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් අඤ්‍යතත්තම් පඤ්ඤායති කියන එක සමලක්ෂණය. එතනදී ඒක ගැන කුතුහලයේ දැනවීම පිණිස එහෙම නැත්නම් ඒකේ තියෙන න්‍යාය ස්වභාවය දැකීම පිණිස මතක් කරනවා අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මම සංකර උදාහරණයක් විදිහට ටෙලිවිෂන් ස්ක්‍රීන් එක තිටවටන වෙලාවක් ගත්තොත් ඒ ටීවී ස්ක්‍රීන් එකේ සක්‍රීය සෑම අංගලකම අඟල් දශමකම කෝට් සංඛ්‍යාත 35 ප්‍රමාණයක් වටිනවා. නමුත් බලන්න කියනවා කවදාකවත් ඒ තීත් එකක් අතර ගැටුමක් එනවා කියලා. කවදාකවත් ඉන්නේ හැම වෙලාවෙම තීත් එකක් අතර අවකාශය තියෙනවා. ඒ වගේම ඒ තීත් ඒකටම ආවේනික මතුවීමක් තියෙනවා. ඒකටම ආවේනික චිතියාගේ පෙරලියක් තියෙන නැතිවීමක් තියෙනවා. කෝටි ගාණක් ආවට එකම චිතක්වත් මන්ත්‍රීවකින් තොරව පෙරලියක් ඇති කරන්නේ පෙරලියකින් තොරව නැතිවීමක් ඇති කරන්නේ. ඉතින් මේ ටෙලිවිෂන් ලක්ෂ කෝටියක් දැම්මත් ඔච්චර ඔච්චරම තමයි. ඒ වගේ මේ පාඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව ඒකට ආවේනික වූ ලක්ෂණ 12කින් අපි කතා කරනවා. කතා කරාට මේ සෑම දෙයකටම පොදු ලක්ෂණයක් තියෙනවා. ඇති වෙනවා. පෙරලියක් ඇති කරනවා. නැති වෙනවා. මෙන්න මේ පොදු ලක්ෂණයට මේක නා සම්තති ලක්ෂණය කියලා මේක කියන්නේ ඒ කියන්නේ ප්‍රවාහයක් මේකේ පේන තියෙන්නේ. අන්නේ සම්තති ලක්ෂණය දකිනකොට රූපයාගේ හටගැන්ම නැත්නම් රූපය පිළිබඳව තීරණයක් ගන්න සුදුස්සක්. භෞතික විද්‍යාඥයෙක් කිසිම සුදුස්සෙක් නෙවෙයි. මොකද ඒත් කවදාකවත් මේ භෞතික වස්තුන් අතර සමතාවය දකින්නයි කියලා කියන්නේ භෞතික විද්‍යාඥයාගේ විනාශය. එයා බලන්නෙම දේවල් වෙන් කර කර වෙන් කර කර බලපෙන්න එක. නමුත් සම තත්ත්වේ බලවට පස්සේ තමයි වෙන් කරලා දක්වනවා කියලා කරපතකුත් තියෙන එකට අපි ප්‍රඥප්ති ශක්තිය කියලා කියනවා. නමුත් පොදු ලක්ෂණයට යනකොට අනිවාර්යෙන් પરමාර්ථයෙන් දුරයි. අන්නේ විදිහට රූප ධර්මය අතර පටවියාපෝ තේජෝ අවකාශ කියන එක වගේම ඒ වාගෙම චිත්තචෛසික ධර්ම ගත්තාම සෑම චෛතසිකයකටම ලක්කන රස පච්චපට්ඨාන පදට්ඨාන කියලා වෙනම ලක්ෂණයක් තියෙනවා වෙනම රසයක් තියෙනවා වෙනම පච්චපට්ඨානයක් මේ වටහා ගන්න ආකාරයක් තියෙනවා වෙනම පදට්ඨානයක් තියෙනවා ආසන කාරණාවක් තියෙනවා මේ විදිහට 52 නෙමෙයි 52කට වැඩි දිවිලා ඉගෙන ගත්තත් ඔය සෑම දෙයක්ම රූප ධර්ම වගේ ඇතිව පැවත යන ගතිය නාම රූප දෙකටම පොදුයි ඒක නිසා පටවියාපෝ තේජෝ ආයෝ ආකාශ විඥාන කිව්වා එහෙම නැත්නම් රූප සද්ද රූප වේදනා සංඥා සංඛාර කිව්වත් මේ වෙනස තියෙන්නේ මේ ඥාත ප්‍රඥාවෙන් තීන ප්‍රඥාවට පෙරලනකම් තමයි. පෙරණාට පස්සේ අර යුනිවර්සිටි කේ පිටියක ලියලා තිබ්බා මැනික වුණත් එක විදියයි නෝන වුණත් එක විදියයි මැනික වුණත් නෝන වුණත් අපිට වදේමයි කියන්නේ. එච්චර තමයි කියන්නේ. රූප වශයෙන් බැසගත්තත් නාම වශයෙන් බැසගත්තත් බැස ගන්න වෙලාවෙදී නම් හරියට මේ රූප ධාතුව පට විදාපොත තේජු කියලා දැනගන්න ඕනේ. මණිකේකෙනෙක්ද නැත්නම් නෝන කෙනෙක්ද නාම ධර්මයෙන් වැසගත්තත් ඒක සතියද සද්ධාවද ද්වේෂයද ලෝභයද සේරම දරගන්න. මොකද මේ සේරටම පොදු ලක්ෂණක් තියෙනවා අඩියේ ඇතිව නැතිව යන ගතිය. නිසා මේ ධාතු වශයෙන් බලන්න පටන් අරගත්තට පස්සේ ඒ විචිත්තත්වය මේ ලෝකයේ අතීතයේ බැලුවනම් යම්කිසි කෙනෙක් පෙරවිසු කඳ පිළියොත් බැලුවොත් ඔන්නෝකෙම තමයි. මේ දැනට තියෙන මේ ධාතුන්ගේ සම්පති ලක්ෂණයම තමයි අනාගතයට සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ කච්චනීය සූත්‍රයේදී සර්වඥයන් සඳහන් කරනවා සමහරවිට හරි ආශාවක් තියෙනවා මේ පෙරවිසු කඳපිලිවෙත දකින්න. ඒ වගේම අනාගතේ වෙන්නේ මොනවද කියලා දකින්න. ඒ කිසිම කෙනෙකුට මේ වර්තමානයේ වෙන දේ දකින්න පුළුවන්කමක් ඇත්තෙත් නැහැ ඕනකමකුත් නැහැ. ඒ වෙනුවට එන්නේ එපා වෙන ගතියක්. ප්‍රകൃතිය දැන් තියෙන එකේ ගොජ දමන ගතිය දකින්නකොට එපා වෙන ගතිය. ඒ නිසා අපි අතීතේ බලනවා අනාගතේ බලනවා වර්තමානයේ දැක්කා නම් මේ බුදුහාමුදුරණයට 512000ක් බුදුහාමුදුරට ඉස්සරලා පහරච්ච බුදුහාමුදුරගේ ශාසනෙත් ඕක ඕකමයි. මත්තර ඉන්න තීනෝයි සරගාසනේ. මෛත්‍රී බුද්ධ ශාසනය ඕක වැඩිපුර පෙන්වන දෙයක්. ඔච්චරම තමයි. දැන් බැලුවත් ඔච්චරයි හෙට බලනවායි කියලා කියන්නේ හීනයක් ඊයේ බලනවායි කියලා කියන්නේ පිලුණු වෙච්ච එකක් දැන් බලන්න පටන් අරගත්තොත් මේ නාම රූප දෙකේ තියෙන්නේ පච්චත්ත ලක්ෂණ වශයෙන් එහෙම නැත්නම් ඥාත ප්‍රඥා වශයෙන් ලෝකයක් විශ්යන්වට කඩාන ලෝකයක් දෙපාර්තමේන්තු අදාන ලෝකයක් ප්‍රොෆෙසර්ස්ලා ඇති වෙන්න පුළුවන්. ඒත් මේ ඔක්කොම නගන්නේ එකතැන. හැමදේම ඇතිව විපරිණාමයට පතර නැතිලා යනවා. ආන්නේ ඒ தත්තට එනකොට යා තීන්දුවකට එළඹෙනවා. සියල්ල සමානයි නම් මොකටද උරුට්ටුවක් මහවැලි ගඟේ නැත්තම් ගංගානම් ගඟේ තියෙන වැලි තලාවක තියෙන වැලියට දෙකක් අතර වෙනසක් නැත්තම් යෝගී අපි ඔක්කොම මිනිස්සු අපකා වාලුකා ගංගා අනන්තානි පුතා චිනා කියන විදිහට අනන්ත වූ මේ වාලුකා ගංගාවේ එක වැලියටයක් නම් අපි මොකටද මේ තව කෙනෙක් උලුප්පගෙන ඉස්සර වෙන්න හදන්නේ මේකේ නාම රූප පමණමයි තියෙන්නේ. හැබැයි අපි අර ඥාත පරිඥාවෙන් බැලුවොත් නම් මම ආසවල් වංශේ මම ආසවල්. උපාධි ලැබල තියෙන ආසවල්, සත්‍ය තියෙන ආසවල්, වයසේ ආසවල්, ಗುಣ සේරම තියෙනවා. නමුත් වැලියට විතරයි. ගංගානංගගේ වැලියටයක් විතරයි. ආන ඔතෙන්ට අනේක තමයි rahat වෙනවා කියන්නේ. rahat වෙන බව දරුවෙන් සඳහන් කරන්නේ රහතන් වහන්සේලා සමග අන්‍යතරයක් බවට පත් වෙනවා කියන්නේ. එතකම්ම නලියනවා මේ මගේ පුළුවන්කාරකම් මගේ බලවත්කම් පෙන්වන්න මේ ඔක්කොම ඥාත පරිඥාව නම් වූ ප්‍රඥප්තිය හිර වෙච්ච තරමට ඒක බදාගත්ත තරමට ධාතුතෝ උපපරික්ඛති කියන එක දන්නේ නැති තරමට මේ පුද්ගලයා භාවනාව ඉස්සර කරගෙනත් මාන්නය ඇති කරනවා සීලය ඉස්සර කරගෙනත් මාන්නය ඇති කරගන්නවා එහෙම නැත්නම් භාෂා දැනුම ධර්ම දැනුම සෑම දෙයකම මාන්නයක් ඇති කරගන්න පුළුවන් නිසා කොයි එකත් වඳුරට අහු වෙච්ච දැල්පිය වගේ තමයි. ධාතු වශයෙන් උපරීක්ෂාව දන්න කෙනෙකුට හොඳටම තේරෙනවා මේ පොදු ලක්ෂණය දැක ගැනීමට තියෙනා වූ නැත්නම් තීර්ණ ප්‍රඥාවට තියෙනා වූ අසම්පූර්ණ භාවය නිසා තමයි අපි මේ අංග උස්සන්න හදන්නේ. නිසා ධාතු වශයෙන් පුළුල් කරලා මේක බලන්න බලන්න ඉගෙන ගන්න එකක් එක ධාතුවක් කරන ආරෝප ධාතුවක් හෝ නාම වශයෙන් හොයරගෙන ඒක හොඳට පරීක්ෂා කරනකොට ඒ භාජනයේ පිටලා ඉතිරෙනවා කියලා කියන්නේ අනිත් ධාතු තමයි. ඒක සාමාන්‍ය යෝගාවචරය කියන්නේ බාධා කියන. මට භාවනා කරන සද්ද මට භාවනා කරන හිතවිලි කියනවා. මට භාවනා කරන වේදනාව දැනෙනවා. ඔක්කොම බාධාවක් කියනවා. නමුත් ඒ ඔක්කොම අර ඉගෙනගත්ත අවබෝධ කරගත්ත ආනාපානය තුලින් ආනාපානේ සද්ද එක්ක තියෙනකොට කොහොමද නැතුව කොහොමද කියලා බලන්න තියෙන සංසන්දනාත්මක අභ්‍යාසයක් පමණයි. හිතවිලි පවතිනකොට කොහොමද? හිතවිලි නැතිකොට කොහොමද කියලා ආනාපානෙම පැතිකඩ දෙක බලන්නේ පමණයි මේක කරන්නේ. අන්නේම කරගෙන කරගෙන යනකොට මේ ධාතු වශයෙන් උපරීක්ෂාව කියන එක වෙනදා බාධකයේ කරගත් එක සාධකයක් කරගන්න හැටි තමයි. ඒකදී පැරණි උපමාවක් කියනවා මේ හඳයි පොළොවයි අතර තියෙන සම්බන්ධතාවයේදී මේ හඳ පොළොව වටේ රවුමක් කරනකොට තමගේ කක්ෂයේ වටේ අක්ෂයේ වටේ රවුමක් කරකිනවා. ඉතින් හැමදාම පොළොවට මුණ දෙන්නේ එක මුණටයි. හැමදාම ඒක මුණ ඒ තමයි ඒ පැත්තට මුණ දාගෙන තමයි හඳ කරකේ. ඉතින් ඒක නිසා පොළවේ ඉඳගෙන හඳේ සිටීම අදින්න ගියොත් උප්පරීමය පසලසක දාස බැලුවා 150යි බලන්න. නිසා ඕන කෙනෙක් හිතන්න පුළුවන් හිත හඳ පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබන්න අමාරු පොළවේ ඉඳලා ඒ නිසා නිරීක්ෂණයට පෙළඹෙන්නේ නැහැ. නමුත් විද්‍යාඥයෝ වරුදු 50 එක දිගටම හඳේ අර පේන මොන තම බල බල ඉන්න තියෙනවා. වෙහසන බල. ඒතර දැක්කලු අවුරුදු 20 ගානකට සැරයක් 105ක දෝලනයක් සිදු වෙනවා. ඒ දෝලනයේ සිදු වෙලාදී නොපෙනිච්ච පැත්තේ මෙහාට හැරිලා 105ක් පෙන්නනවා අනිත් පැත්තට දෝල වෙනකොට තව 5ක් පෙන්නනවා ඒතකොට දැන් අවුරුදු 25ක් පරීක්ෂා කරාට පස්සේ හදේ 160ක් පොළවේ ඉඳගෙනම ශික්‍යාගත කරලා තියෙනවා එන් තව දීර්ඝ චක්‍ර දිහා බලන්නේ කියොත් ඊටත් වැඩි ස්මාර්ට් වෙන්න ඉඩ තියෙනවා ඒ වගේ මම මානපාණි දැක්කා ඕක උච්චරමයි කියලා මහන් පොළවේ ඉඳලා හඳ බලන්න වගේ අතහැරලා දැම්මොත් ඒ ආනාපානි සද්දයක් එක්ක ගැටෙනකොට වේදනාවක් එක්ක ගැටෙනකොට හිතවිල්ලක් එක්ක ගැටෙනකොට ප්‍රිය වේලාවේදී අප්‍රිය වේලාවේදී දැක් ගැනීම අභ්‍යාසයක් වෙන්නේ. අභියෝගයක් වෙන්නේ යෝගාවචරයේක බාධකයක් කරගන්න මේක සාධකයක් කරගන්නයි දවොත් සඳහන් කරන්නේ හිත වේක වේබිකෝ ධාතුසෝ උපපරික්කති. ඒ වගේම ආයතනසෝ අපි බලන්නේ මේ කායේ කායි කායानुපස්සී කායේ කායano බලන සුදුව එහෙම නැත්නම් කාය පොට්ටබ්බ ධාතුව කායේ තියෙන ප්‍රසාද රූපේ දිහා බලාගෙන යනකොට ඉතින් අපිට ඇහැ තියෙනවා කන තියෙනවා නාසය තියෙනවා දිව තියෙනවා හිත තියෙනවා. අපිට මේ ඇහැ කන දිව නාසය කියන රූප ආයතන කියලා. ඒ රූප ආයතන වලින් බාධා ආවොත් අපිට මේ කයේ හිත පවත්වාගෙන යන්න බෑ. නාසිකාග්‍රේ හිත පවත්වාගෙන යන්න බැරි වෙනොත් අපි අතයි කතයි කියලා ඇවිදින බබා වැටෙනවා වගේ නිටතරම සතිය කඩා ගන්නවා. නමුත් සක්මන් කරනකොට චක්කායතනේ වැඩ කරන දේවල් නිකන් දෝරේ ගලාගෙන ඉන්න පටන් ගන්නවා. මේ සත්තු මේ ළඟට ඇටි කුරුළු කියාම නැහැටි ගස්කොළන්. ඒව එනකොට අපිට පේන්නේ අර පයේම එහෙම නැත්නම් කය කය ප්‍රසාද හිත පැවැත්මට බාධාවක් කියලා. ඒ කය ප්‍රසාදයේ හොඳට හිත සත්‍ය සමාධික තියෙනවනම් ඒ යෝගාවචරයට ඒ කයේ තිබුණ හිත සතිය ගැලවිලා රූප බලන තත්ත්වයටපත් වෙන හැටි. ශබ්ද අහන තත්ත්වයටපත් වෙන හැටි. හිතවිලි පහළ වෙන තත්ත්වයටපත් වෙන හැටි හොඳට දැක ගන්න පුළුවන් ටෙලිවිෂන් එක channel මාරු වෙනවා වගේ. දැන් තිබුණ channel එක කවදාකවත් බලන්න බෑ අනිත් channel එක ආවොත්. කාය පොට්ටබ්බ ධාතුවේ කාය ප්‍රසාදේ පැවතිච්ච හිත පෙන්නන මේ කුප්පන කුප්පන ගති ඉද්දෙන ගති නෙවෙයි චක්කු ප්‍රසාදේ පාරු සෝත ප්‍රසාදේ පාරු අනේ මාරු වෙනකොට වෙනකොට ඒවා දැක ගන්න පුළුවන් ඒක දකින්න එක ලොකු අභියෝගයක් ජීවන පිළිබඳව උසස් පෙළ පන්තියක් සම්මුඛ පරීක්ෂණයක් කියලා දැනගෙන ටික ටික ටික ටික අල්ලන්න පටන් අරගත්තොත් මේ හැම වෙලාවෙදීම වෙන්නේ ආරම්භණයක් හද ద్వාරේ වැදිලා හිත එතන පහළ වුණොත් ස්පර්ශය පහළ වෙනවා ස්පර්ශය පහළ වුණොත් ඒක වේදනාව පාන වේදනාවට සංඥා පාන සංඥානුව අපි විතක්ක ਵਿਚාර පහළ කරනවා අර කයම පොළවෙම හැපි හැපි යනකොට අපි එතන සතිය පවත්නකොට මේ යන චිත්ත වීදියමයි රූප බලනකොටත් වෙන්නේ. සද්ධාහනකොටත් වෙන්නේ. ගන්ධ බලනකොටත් වෙන්නේ. ඒ සඳහා වෙනම කළ යුතු භාවනාවක් නැහැ. උපමාවක් විදිහට කියනවා අපි කාර් එකට ලයිසන් එකක් කරගත්තොත් ඒ කාර් එකේ ලයිසන් එකේ ඒක ලෑන්ස් රකද්ද මොයිස් මයින් රකද්ද කේම්බ්‍රිජ් කියලා ලියන්නේ. ඒ ලයිසන් එක ගත්ත පස්සේ ඕන කාර් එකට ওই ලයිසන් එකම තමයි. හැබැයි හැම කාර්යකම ගියර් සමාන නෑ. එيشා ඉඳ ගන්නකොට එතන වැඩ කරපු ඩ්‍රයිවර් කෙනෙක් අහගන්නවා මේ කොහොමද මේක ගියර් මේ හයියස් වෙනකම උඩ පැඩලද යට පැඩලද පැඩලද කියලා අහන දොරවල් හතරද දොරවල් දෙකද ඒ ටික දැනගන්න හැබැයි ලයිසන් එක ඒකම. ඒ වගේ තමයි මේ වායු කයි කායේ කායන් පස්සී ඒ සතිය ඇති කරාට පස්සේ ඒක පටන් ගන්නකොට හොඳටම ඇති. නමුත් කවදාකවත් ඉවර කරන්න ප්‍රමාණවත් නැහැ. ඉවර කරනකොට අනිකුත් ආයතන සඳහා විහිදෙන ගතිය, පැතිරෙන ගතිය සාදර වෙලා ඒවත් එක්ක කටයුතු කරන්න යෝගාවචරයට පිටකොන්දක් අවශ්‍යයි. හුදු සතියක් ඕන, හුදු සමාධියක් ඕනේ. ඒක බාධක නෙවෙයි. ඒ උපපරීක්ෂාවට ලක් කරන්නයි තියෙන්නේ කියලා අන්තිමටම තමයි මේ කය තමයි දේශම කියලා කියනවා. ඊගාට දිව, ඊගාට නාසය, ඊගාට කන අවසානයේ තමයි ඇහි සිට වෙන සෙල්ලම් ටික. ඒ තරම්ම ඇහැ අපිට කෙලස් උපදවන සුළුයි. දකින දකින වෙලාවේ දකින දෙයට මත් වෙනවා. අර පය පොළොවේ හැපෙනකොට ඒකට මත් වෙන දෙයක් නෑ. ඒක ඉතින් සාමාන්‍ය උපේක්ෂා අත්දැකීමක් තියෙන. නමුත් රසය එහෙම නෙවෙයි, ගන්ධ එහෙම නෙවෙයි, ශබ්දය එහෙම නෙවෙයි, රූපය එහෙම නෙවෙයි. අනිව හැම එකකටම දුවන්නේ එකම චිත්ත වේදියමයි. ආන්නේ විදිහට ඇති කරගත්තා වූ ඒ දැනුම ක්‍රමයෙන් ක්‍රමයෙන් පරියන්කේ සක්මන්ට සක්මණේ ඉදිරියට වැඩවලට ඉදිරිය වැඩවලින් තමන් ගෙදර දොරවල් වලට ගිහිල්ලා කරන වැඩවලට යනකොට හැම තැනකදීම තියෙන්නේ අභියෝගතා පරීක්ෂණය. ඇත්ත තමයි සත්‍ය සමාධිය අඩුවෙක් කරනාට ඒක අභියෝග පරීක්ෂණයක් වෙන්න ඒක කටු කොහල් ගතියක් වෙනවා. කටු කරෝසන් තත්ත්වයටපත් වෙනවා. කටු ගයක් බවටපත් වෙනවා. නමුත් යෝගාවචරය දියුණු වෙනකොට පේනවා මේක අපිට ඉබේම හදලා තියෙන යුනිවර්සිටි එකේ පාඨමාලාවක් වගේ එන්නේ එන්නේ එන්නේ උග්‍ර උග්‍ර භාවනාවකට නැත්නම් උග්‍ර අභියෝගයකට උග්‍ර පරීක්ෂණයකට ලක් කරමින් ලක් කරමින් දියුණු කරගෙන යනවා ඒ නිසා මේ එක ආයතනයක ඇති කරගත්තා වූ ඒ දක්ෂකම ක්‍රමයෙන් අනිකුත් ආයතනට ඉතිරි පැතිරි වැඩෙන්නයි ලෝකෙ හැදිලා තියෙන්නේ චිත්ත නියාමයත් ඒකයි ඒක නිසා සර්වචනාසේ එකක් හොඳට පරීක්ෂා කරලා අවදියෙන් ගත කරන්නයි කියලා කියනවා අවදියෙන් ගත කරනකොට ඒ ක්‍රමයේ ඉගෙනගත්ත සමීකරණය තුලින්ම ඉගෙනගත්ත යාන්ත්‍රණය තුලින්ම අනිකුත් දේවල් වලට යන්නේ කර පච්චක්ක සිද්ධාව ප්‍රත්‍යක්ෂ කරගත්තදී අනුමාන සිද්ධාව කියනවා මේකට එහෙම නැත්තම් කියනවා අනුමාන ඥාන අන්වය ඥාන තර්ක ඥාන අපේ ගණන් ක්‍රමයේ කියනවා අංක ගණිත ක්‍රමයේ අච්චරට මෙච්චර මෙච්චර කොච්චරද කියලා ගණන් කරනවා 110 නම් 220යි. 330යි කියලා. ඒ වගේ එක ආයතනයක් එක ධාතුවක් ප්‍රත්‍යක්ෂ කළොත් ඒ දීලා තියෙන සමීකරණයේ හැටියටම අනිකුත් දේවල් පිළිබඳව දැනගන්නා ඥාණය අනුමාන ඥාන කියලා කියනවා. අන්වේ ඥාන කියලා සඳහන් කරනවා. සමහර වෙලාවට ඒකට තර්ක ඥාන කියලා කියනවා. මේ විපස්සනාවට ගැනෙන්නේ ප්‍රත්‍යක්ෂයේ පමණමද නැත්නම් අනුමාන ඥාන ගන්නව ගන්නත් ගන්නවද කියන එක බරපතල දාර්ශනික ප්‍රශ්නයක්. බැලුව බැලමට අපිට හිතෙන්නේ විපස්සනා කියලා කියන ප්‍රත්‍යක්ෂේ පමණයි අනුමාන ඥාන කියලා කියන්නේ හිතින් හිතාගත් එකක් කියලා. නමුත් හොඳට ගැඹුරින් මේක විග්‍රහ කරන මහසිසාරද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ප්‍රත්‍යක්ෂ ඥාන සහ අනුමාන ඥාන යම් ප්‍රමාණයට යනකම් දෙකම විපස්සනාට වැටෙනවා. ඒ ශාන්ති තර්කයක් ඉදිරිපත් මේ වශයෙන් ඉදිරිපත් කරනවා මෙහෙම. අපි ආස්වාද ප්‍රසවාසයේම විශේෂණය කළාත් ආස්වාද ප්‍රසවාසයේ එකවරකට බලා ගන්න පුළුවන් පැතිකඩ තුනක් තියෙනවා තුනෙන් එකයි පේන්නේ. හුස්ම ටික පේනවනම් හැපෙන තැන පේන්නේ කුණුසුම් සිසිල්කත් පේන්නේ. හැපෙන තැන පේනවනම් හුස්ම ටික පේන්නේ හුස්ම ටික කොහොමද පේන්නේ මම මේ අදහස් කරන්නේ හුස්ම දැනෙන්නේ නැහැ කියන එකයි ආස්වාද ප්‍රසවාසයේ වෙනස පේන්නේ. ආස්වාද ප්‍රසවාසයේ වෙනස පේනවනම් හැපෙන තැන පේන්නේ හුස්ම පේන්නේ. ඒ නිසා එක එක වෙලාවක මේ පැතිකඩ තුන බලලා අන්වේ ඥාණයෙන් තමයි කූට්ටුව හදාගන්නේ. කකුල් තුනේ මේ කනප්පුවක් හදනවා වගේ වෙන වෙන වශයෙන් තමයි අපි ආස්වාස ප්‍රසවාසය දකි. අපි කියන එක සමතරමුණක් කියන. විපස්සනා කරන එක නම් ඊට අමතරව කියලා හැපෙන තැනක් පේනවා. ඊට අමතරව තව ඉස්සරහට කියලා ආස්වාස ප්‍රසවාසයේ ಗುಣ වෙනසක් දකින්න. නමුත් හොඳට පරීක්ෂා කරලා බලුවොත් මේ තුනම එකසර බලන්න. මේ තුනම වෙන වෙන වශයෙන් ප්‍රත්‍යක්ෂය ලැබලා අනුමානෙන් තමයි පුරුදු කරලා තියෙන්නේ. හුටු කරාට පස්සේ ඒක සුත්තමේ ඥානට ගැලපෙනවා, චින්තාමේ ඥානට ගැලපෙනවා. ප්‍රත්‍යක්ෂත් එක විරසක වෙන්නේ නැහැ. ඒක තව කෙනෙකුට කියලා දීමේදී හොඳ සමීකරණ බාරපත් හොඳ මොඩල් එකක් වෙනවා. හොඳ ආකෘතියක් පාටපත් වෙනවා. ඉතින් අහන එක්කන හිතන්නේ මේ තුනම එක හැරේ දැකලා තමයි මේ කතා කරන්නේ. දකින්න ඕන කියලා තමයි කතා කරන්නේ කියලා ඒක වරදොල ගන්නවා. ඒක හොඳට කැඳේ ගල බේර වගේ තීරු කරලා දෙන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ ඥානේ ඕනම සංසිද්ධියක එක පැතිකඩයි එක සැරයකට දායි. පැතිකඩ තුන හතරම දැක්කට පස්සේ මුළු එකේ ආකෘතිය හදන එක අනුමාන ඥානෙ වැඩක්. ඒක කිසි කෙනෙක් වගේ කියන්න ඕනේ සිද්ධ වෙනවා කියන්නේ. ඒ නිසා අනුමාන ඥාන ප්‍රත්‍යක්ෂේ පදනම් කරන තා විපස්සනාට වටනවා. නමුත් යම් වෙලාවක Taman ප්‍රත්‍යක්ෂ කරපු නැති දෙයක් මත හිතවිලි පහල කරන්න ගිහිල්ලා චින්තාමය ඥාන වගුරුවන්න ගියොත් එතන ඉඳලා ආස්මානිකාව පාඩපත්. එතනින් එහාට තමයි ඔය භාවනා පිස්සු ලෝකයක් එන්නේ. නිසා ප්‍රත්‍යක්ෂ පදනක් කරන තාක්කල් අනුමාන ඥාන අනුමාන සිද්ධාව සුමකට යොමු කරමු. නමුත් පෘථග්ජනය කියලා කියන්නේ දන්නේ නැහැ කවදාකවත් කොච්චර ප්‍රත්‍යක්ෂයේද කොච්චර චින්තාමය. මේකට තව පැත්තකින් මේක විස්තර කරත හැකි කොච්චරක් සසංස්කාරිකද කොච්චරක් අසංස්කාරිකද කොච්චරක් චේතනාපූර්වකද කොච්චරක් චේතනාපූර්වක නැද්ද කියන එක අපි හිතන තරම් ලිස්සෙල්ලමක් නෙවෙයි. ආශස් ප්‍රසස් කරනකොට මේ හිතලා කරනවද ආශස් ප්‍රසස් සිද්ධ වෙනවද කියන එක ඒක හොඳටම ආශස් ප්‍රසස් ගෙවලා යන වෙලාවේදී සා නැවත යාන්ත්‍රක පටන් ගන්න වෙලාවේදී බොහොම ආකාරයි. ඉතින් ඒක දහස්වර වෙන්න දෙන්න එකක්වත් වුණත් කමක් නැහැ, කෙරුවත් කමක් නැහැ. මම එක සැරයක් නෙවෙයි හුස්ම ගන්න ලක්ෂ වාරේ වෙනකොට පේනවා. ඔය අපි පොතේ ලිව්වට අසංස්කාරක සංස්කාරක ભેදයක්, සචේතනික අචේතනික ભેදයක් ඕක අනාත්මයි. ඔගේ කිසිම හරපද්ධතියක් නැහැ. අන්නේ වෙනස් වෙන ස්වරූපේ දකින්නකොට ප්‍රත්‍යක්ෂේ මත යන කෙනා හැම වෙලාවෙම ප්‍රත්‍යක්ෂයේ අනුව සිදුවෙන අනුමාන ඥාණයට ඉඩ තියාගෙන යනවා. තෝචා කාපම අර මැද තියෙන ආලෝක ලපය ප්‍රත්‍යක්ෂේ නම් ඒ ටෝච් එක හැටි තමයි වටේ විශාල ලොකු රාමුකුත් ඇති කරන්නේ. ඒකේ තියෙන දේවල අන්ධකාරට වඩා පේනවා. නමුත් තමයි හැම වෙලාවෙදිම එල්ලේ තියාගන්න ඕනේ ප්‍රත්‍යක්ෂත් එක්ක. ඒ ප්‍රත්‍යක්ෂක යනකොට අනුමානයන වැඩෙනවා කියන කුඩ කුඹුරේ වතුර පිරිච්චාම ඒක පල්ලෙහා කුඹුරට වැක්කිරනවා වගේ වැඩක්. උඩ කුඹුරේ වතුර පිරෙන්නේ නැතුව පල්ලෙහාට වැක්කිරනවා තමයි උම යනවා කියලා කියන්නේ. කක්කොට්ට විහිල් කරන්නේ. ඒ කක්කොට්ට විහිල් කරොත් උඩ කුඹුරේ ගොයම නැස්ති වෙනවා. උඩ කුඹුරේ පිටල පල්ලෙහාට පුරට යන එක තියෙනවා අනුපච්චක්ක සිද්ධාව අනුමාන සිද්ධාවට යනවා. අනුමාන සිද්ධාවට ගියත් කියන ලෝකේ ඔක්කොම අපිට දාගන්න බෑ කියන. පච්චක අනුමාන දෙකම තිබ්බත් දැනගන්න බෑ අපිට ශ්‍රද්ධාව අවශ්‍යයි. තරවචනසි කියනවා අපට කර්මేశා කර්මඵල තියෙනවා කියලා අපි ශ්‍රද්ධාවෙන් අදහන. ඒ මොකද උන්වහන්සේ ප්‍රත්‍යක්ෂයට ගොඩාක් අපිට අත ගාලා බලන දේවල් කියලායි මේ කතා කරන්නේ. ඊට පස්සේ අනුමානෙමුත් අපිට උන්වහන්සේගේ ඥාන අන්වේ ඥානෙත් අල්ලන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ කෙරේ ශ්‍රද්ධාවෙන් අපි ජීවිතයක් තියෙනවා, මරණයන් මැත්තේ එකක් තියෙනවා, හේතුඵල තියෙනවා, කර්ම සකර්මඵල තියෙනවා කියලා ශ්‍රද්ධාවට අදාළ. ඒ බොහොම සුළු ප්‍රමාණයේ ශ්‍රද්ධාව ඕන කරන්නේ. අනික හරිය ප්‍රත්‍යක්ෂතල තැනනවා අනුමානතාවද. මේ අනුමානෙත් තමයි ගොඩාක් මැත්තේ. ඒ අනුමාන ඥාන වලට යනකොට එක ආයතනකින් ඇති කරගත්තා වූ ඥානය ක්‍රමයෙන් අතපතර ඉතිරි පැතිරි වැඩෙනකොට ඒක වලහන්නත් එපා. ඒකට උඩගිනි දෙන්න යන්නත් එපා. ඒක උඩ කොළ දා ගන්නකොට දැනගන්න ඕනේ යට මුල් වැවෙනවයි කියන්නේ. ඒ වගේ අනුමානෙ දිගට යනවා. ඒ නිසා ඒ විශේෂයෙන්ම සම්මස්ත ඥානය ගැන කතා කරනකොට ආචාර්යවරු සමහරකට පුළුවන් තරම් අතීතේ පේන්න පටන් අර ගන්නවා. ඒක විනෝදාංශයක් වගේ. දිගට වෙච්ච සිද්ධි මේ ජීවිතය හෝ සමහරකට පරා ජීවිත පවා පේනවා. ඉතින් අපි ලොකු සංසී ඉන්න කාලේ කියලා තුන එක පෙනුන පමණින්ම එලවෙලව යන්න එපා ඒතර වර්තමානයේ කියලා. නෝ තව සමහර ගුරුවරු කියනවා නෑ නෑ භාවනා කරනකොට ඒ පේනවනම් පුළුවන් තරම් අතීතයට යන්නේ කියලා. ඉතින් මෙවුව මේ අර අනුමාන සිද්ධා පිළිබඳ mati. මොන්තම දේ තමයි ඒක පිළිබඳව කියලා පඬිසාරද හොඳ ලස්සන කතාවක් කියලා ගුරුමේ. උන්වහන්සේ කතා කරලා කියනවා සාරිපුත්ත මොග්ගල්ලාන කියන ස්වාමීන් වහන්සේලා දෙනමගේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මොකලන් ස්වාමීන් වහන්සේ සෝවාන් වෙලා සතියක් ඇතුළත රහත් වෙලා තියෙනවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේට රහත් වෙන සති දෙකක් තිබුණා. උන්වහන්සේ මේ සති දෙකේ දෙවෙනි සතිය ඇතුළත ධම්මදිය තලයේ තියෙන අචේතනික සචේතනික සෑම වස්තුවක්ව සම්මර්ෂණය කරලා කරලා කරලා කරලා තමයි අරියත් ලැබලා තියෙන්නේ. මොකද ස්වාමීන් වහන්සේ සම්මර්ෂණය කරපු හිටියේ නෑ ලැබිච්ච එක පහරෙන්ම හරිහත් ඥාන ගිය නිසා සුමානකේ වැඩේ කරගත්තා සාරිපුත්‍ර ස්වාමීන් සුමාන දෙකක් කල් ගියා ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් ළඟට එන ආර්යත්ව ලැබුණති ඕනම කෙනෙකුට බුදුන්ට දෙවෙනි වශයෙන් ඉඳගෙන සෝවාන් කිරීමේ හැකියාවක් තියෙන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මුගලන් ස්වාමීන් වහන්සේ බොහොම තීක්ෂණ බුද්ධිමත් ඉක්මනට රහත් වුණ හැබැයි කිසිම කෙනෙක් සෝවාන් කිරීමේ ශක්තියක් නැත්නම් ඒ අතින් හරි දුර්වලයි මේ අපේ සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේට හැබැයි සුවන් කළා දුන්නොත් රහත් කරගන්නවා. ඒ නිසා කියන සාරිපුත්‍ර ස්වාමීන්ට අම්මා වගේ ආර්යයන් වහන්සේ වදනවා කිය. මොකල්ලාන ස්වාමීන් අප්පා වගේ වදපුයෝ දැඩි කරනවා. ඇති දැඩි කිරීම දෙක කෙරුවේ මේ ශාසනයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඇති කිරීම කරා ආර්යයන් ලෝකිට මුගලන් ස්වාමීන් වහන්සේ දැඩි කරා. ඉතින් ඒක නිසා මේ මුගලන් සාරිපුත්‍ර ස්වාමීන්ගේ විශේෂ හැකියාව ආවේ භාවනා කරන වෙලාවේ සම්මර්ෂණය කරපු නිසා මේක අපි කියන්නේ භාවනා කරන එක නතර කරලා කම්මැලි මේ හිතනවා කියන්නේ. ඉතින් හිතනාට බැන්නෝ සාරිපුත්‍ර ස්වාමීන්ටත් පොඩි සෞත්වක් කිරීමක්. එචා මේ ගැන හින විස්තරයක් කරලා කරලා වණ්ඩි ස්වාමීන්ස කියනවා භාවනා කරනකොට පොඩිත්තක් හම්බෙච්ච ගමන් ඒ අනුව දිගට කල්පනා කරන එක බටහිර මානසිකත්වයේ සහ තරුණ යෝගීන්ගේ හැටි. ඒක කෙරුවොත් එන්නේ ප්‍රත්‍යක්ෂයට අවසර නැති වෙනවා. අනුමානේ ජය ගන්න. අනුමානේ වහයලා යනවා. නමුත් ප්‍රත්‍යක්ෂ දිගේම ගිය කෙනාට කවදාකවත් බරක් කියන්න හම්බෙන්නේ නැහැ කාටවත්. කියන්න තේරෙන්නේ නැහැ. ඒක නිසා අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගියේ මල්ලියේ පවසීමේ දෙන්නම හොඳේ කියා කියන කතාව තමයි කියන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ක්‍රමෙන් තමයි කල්පනා කරන ක්‍රමය. ඒ නරකයි කියන්නත් එපා. ඒක තියෙන යම් ප්‍රයෝජනයක් ඕන කෙනෙක් ඇයි මේ හිතන්නේ කරන්න කියලා උන්වහන්සේට වැටහෙනවා නිසා ආවට පස්සේ කාටද කමටහනක් දෙන්න තේරෙනවා. නමුත් ගැඹුරු වැඩට යනකොට මුගලන් සාංශ කතා කරලා කියන ඕන්න බබා හම්බුණා. එයාට ලක්ෂය ගෙනත් දීලා බොජුල් කොළ ගෙනත් තියාගෙන වෙලේ හදාගන්න. ඒක නිසා මුගලන් සාංශෙත් ඒක බලා ගන්න ලෑස්ති. ඒ නිසා අපි මේ දෙකෙන් කොයි එක ගන්නවද කියන එක ඒක ඉස්සලා ඉස්සලා ඉස්සලා යෝගාචරයා අනුමානට ගොඩාක් සල් කරනවා. නෝ පහු වෙනකොට පහු වෙන පහු වෙනකොට අනුමාන අරමු කළ ප්‍රත්‍යක්ෂ පැත්තට යනවා. ඒ මොකද අපි මේ ලෝකායත විශ්යන්ට ඇති කෑදරකම නිසා. ඉතින් ඒ නිසා මේ දෙකෙන් අරගෙන ගියාට පස්සේ තමයි ඒ සද්දේය සිද්ධාවට ඉඩ එන්නේ. එතකොට තමයි මේ ਸਰුවචන් වහන්සේ අපි වාගේ මේ පුංචි කොටහක් අල්ලගෙන ඒකෙන් නෙවෙයි ඒ දසදහසක් සක්වල ඔය චාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ දඹදිව තලයේ තියෙන අවිඥානික සවිඥානික දසදහසක් වල උන්වහන්සේගේ විශේෂේස්ත්‍රේ සෑම නාම රූපයක්ම සම්මර්ෂණය කරගත්ත නිසා උන්වහන්සේට ඒ තාක් ප්‍රදේශේ පුරා අනසක පතුරවන්න පුළුවන්කම තිබිලා තියෙනවා. ඒකට උන්වහන්සේට පෙන්නේ මුළු පරාශයම අපට අපි අරහත්ත්වයටපත් උනත් බෑ. ගන්න බෑ වගේ උන්වහන්සේ දේශනා කරන ධර්මතාවයේ සූත්‍රයක තියෙන අර්ථ අපිට මතු කර ගන්න අමාරුයි. මොකද අපි ළඟ තියෙනවා ඒ තරම්ම මේ පටුත්වයක්. නමුත් අපි ශද්ධාවෙන් අදහනවා මේ ප්‍රත්‍යක්ෂ කරපු දේ අපිට ස්පර්ශ කරන්න පුළුවන් හරියට තියෙන සාහක සාධාරණ ප්‍රදේශයක් තියෙනවා. අනුමාන ඥානයේදී අපිට අච්චට මෙච්චර මෙච්චර කොච්චර කියන ක්‍රමෙන් දැනගන්න පුළුවන්. ඒ නිසා අපි බුදුහාමුදුරන්ගේ කොට ශද්ධාවෙන් අදහගෙන යනවා. භාවනා කරන යෝගාවචරත් මේ ත්‍රිවිධූප පරික්ඛී කියලා කියලා කියන්නේ එක ධාතුවක් අල්ලගත්තට පස්සේ එතනින් අතර වෙන්නේ නැහැ. අනිකුත් ධාතු කරා එක පැතිරෙනවා ඒක චිත්ත නියාමයක් ඒක ප්‍රමාණ දැනගෙන කන්න ඉගෙන ගන්නවා ඒ වගේම ආයතන වශයෙන් බලනකොට අපි ඉඳගෙන කායි කායනකසි වුණාට ක්‍රමී වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන යනවා ඒක අපි ඉඳගෙනම භාවනා කරන නෙමෙයි සක්ම ක්‍රමී භාවනා කරනවා උගාවක් වෙලාට මට මතක නැති වෙන දෙයක් තමයි සමාහට යෝගාවචර මතු කරනවා. ඇයි මේ හිතගෙන කරන භාවනා ගැන උගල උගන්නන්නේ නැත්තේ? ඇයි මේ නිදාගෙන කරන භාවනාව උගන්නන්නේ නැත්තේ කියලා. අපි දන්නවා ඉඳගෙන කරන භාවනාව සමාධියට බරයි, වීර්ය අඩු කරවන සුළුයි. හිත සක්මන් කරමින් කරන භාවනාව සමාධිය අඩුයි, වීර්ය වැඩි කරවන සුළුයි. හිතගෙන කරන භාවනාව නිදිමත අධික කෙනෙකුට ඉරියව්ව පවත්වන්න බැරි කෙනෙකුට බොහොම හොඳ භාවනාවක්. හැබැයි ආධුනිකයට කියලා දෙනවා. ආධුනිකයට මේ ඉඳගෙන ඉඳ හදලා හිටගෙන ඉඳ හදලා පුරුදු කළ තමයි හිටගෙන කරන භාවනා කරන්නේ. ඊට පස්සේ නිදාගෙන ඉන්න එක අපි සාමාන්‍ය කරනවා හැමදාම අපි නිින්දට යනවා හැමදාම අපි නිින්දෙන් අවදි වෙලා ඇඳේ ටික වෙලාවක් ඉන්නවා අන්නේ අවස්ථා දෙකේදීම උළුවන් තරම් ඒ කුසීතකමට තමයි එතකොට හිත බර නමුත් ඒ කුසීත භාවය පිළිබඳ අවදිමත් කාර්යයක් නිින්දට යන හැටි ඇල වෙලා ඉන්න වෙලාවේදී ඒ වෙලාවට නිදින් අවදි වෙච්ච ගමන් ඒ සතිය කොච්චර වෙලා යනවද පිහිටන්න කියලා දැනගන්න. ඒ වගේම යම් වෙලාවක අපි හැතපිලා ඉන්නවනම් දවල් හරි කමක් නැහැ. අර විදිහට හිත පවත්වන්න පුළුවන්. ඒ විදිහට පටන් ගන්න වෙලාවේදී වට විශේෂ ලාභදායි ඉරියව් ගත්තට විශේෂ ලාභදායි ආයතනයක් ගත්තට විශේෂ ලාභදායි ධාතුවක් ගත්තට මේක දිගට පැතිරෙනවා. යනුව තමයි යෝගාවචරයට ඒ පටිච්චසමුප්පාදේ තේරෙන්නේ පටිච්චසමුප්පාදේ අපි තාමත්ම සරල තැනකින් පටන් ගන්නවා. පටන් අරගෙන ඉවරලා ඥානයක් අවබෝධ වෙන වෙලාව වෙනකොට ඒකේ සම්පූර්ණ වලල් අරහම පරිපත්‍ය හරහම ධාරාව ගමන් කරනවා. මේ මොග්ග භාවනා ක්‍රමයේදී කියනවා වේතනාපච්චා තණ්හා කියන පුරුක තමයි ආબોධ කරගන්න. යම් වේදනාවක් ආවන ඒක හැම වෙලාවෙදීම ඇයි මේ තණ්හා විතරක් කතා කරන්නේ ද්වේෂයක් තියෙනවා මෝහයක් තියෙනවා කොහොමද තණ්හාම් බවටපත් වෙන්නේ ඒක පිළිබඳ විශේෂ විස්තරයක් ඒ ස්වාමීන් වහන්සේලා කරනවා අපිට වේදනාවක් ඇති වෙලා යම් කිසිකක් පිළිබඳ ද්වේෂයක් පහළ වුණා කියලා හිතමු අපි මේ ඉඳගෙන ඉන්න කුටුවේ එහෙම නැත්නම් මේ කොට්ටේ ඒ කොට්ටේ යම් තැනක ගැටයක් එහෙමම තද වෙලා තියෙනවා ඉතින් අපිට ඒක පිළිබඳව තරහක් පාව මේක මේ ගැටේ නොතිබුණා නම් හොඳයි. අනික් හරිය මෙලකයි මේක තදයි කියලා. එතකොට මේ ගැටේ තියෙන තදකමට අපිට තරහ යන්නේ අනික් හරිය තියෙන මෙලෙක්කමට තියෙන ආශාව නිසා තමයි. වෙන විදිහකට කියනවා අපි යම් කිසි කෙනෙකුට දෙයකට ආශා කරන්නේ මේක මෙතන නොතිබුණා නම් මේ දේ මෙතන නොතිබුණා මේට හොඳ දෙයක් මට හම්බ වෙනවා කියන තරහ නිසා. එතකොට ආශාව තමයි වංචනික වශයෙන් වැඩ කරන්නේ. ඉන්නේ මේ විදිහට કોઈ පුරුක ගත්තත් එක එකනෙක එක එක තැන් වල යනවා. දවසක් හාමුදුර කෙනෙක් දිගටම මේ 10 12ම කියලා දීලා තියෙනවා. අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූපයි. ඒකට හාමුදුර බණහන කට්ටිය නැගිටලා නැගිටලා යන්න පටන් ගත්තා. එක වයසක උපාසකම්ම කෙනෙක් විතර 12ම අහනකම් බලන්නේ කියලා. ඒ හාමුදුරුවෝ කිව්වලු බලන්න ටැංගිල්ලව අටත් පැත්තක තියලා කිව්වලු බලන්න මේ උපාසකම්මට විතරයි ධර්මයේ ඕනකම තියෙන්නේ. තේරුමක් තියෙන අනිත් ඔක්කොම මේ සුරංගනා බණහණ්ඩයි ගම කීකොන් නැගිටලා ගියා කියලා. අර උපාසකම්ම නැගිටින ගමන් කියනවලු මට නම් 12ම තේරුණේ ආවද පස්සපච්චා වේදනාව කියන එක නම් තේරුණා කියලා පස්සපත් අතට යවනවා. මට පැය තුනක් විතර බණ කියලා. ඉතින් එක එකන එක එක තැන් වලින් අවබෝධ කරාට ඒක නෙමෙයි කෙලවර. ඒ අවබෝධ ඥානයේ තුලින් යක් ඝටගත සෑම හන්දියක් හන්දියක්ම හැම ධාතුවක්ම හැම ආයතනයක්ම හැම පටිච්චසමුපාදයේ කෙලවරක්ම බල බල යන්නේක ඒ චිත්ත නියම ධර්මයක් තියෙනවා. ඉතින් යෝගාචර මේ ඉක්මනට gediya කණ්ඩෝණකම දුම් ගහලා කණ්ඩෝණකම. නැත්නම් ඒක මේ අඹුවම කණ්ඩෝණකම නිසා තමයි ඒ කුලප්පු වෙන්නේ. ඇත්තටම වැදගත් දේ අර ඉස්සල්ලාම පළවෙනි වතාවට එකම ධාතුවක් මත එකම ආයතනයක් මත එකම පුරුකක හෝ ඇති කරගන්න මේ පැලිර එnde එnde එnde එnde පුපුරුකක පුපුරුකක ඔය පරණ පිනම් බඩුවල බලන්න ඒ බඩුව බිම වැටුනොත් කැඩෙන්නේ කොහොමද කියලා බලලා අතර ගන්නකොට පේනවා හැම තැනම පැලිර ඒ කැඩිලා තියෙන බිම වැටෙන ප්‍රමාණය විතරයි තියෙන්නේ. ඔක් ගත්ත දවසේ එක ඝණයකට තිබුණේ. දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට ඒ පුපුරුකක පුපුරුකක යනවා. උණු වතුර දාන වැල් වතුර දාන උණු වතුර දාන වැල් වතුර දාන දිගට යනවා. අනිත් වගේ එක තැනක පැලිරක් මේක ගිය ගමන් ඒක දිගට වැටෙනවා. ඒක පුරාවට උපේක්ෂාවක් අවශ්‍යයි. ඒක පුරාවට පවතින උපේක්ෂාවෙන් තමයි අපි නිවනට ගෙනියන්නේ. ඒ නිසා බොහෝ දෙනෙකුට ඇත්තටම දැනට සෑහෙන දුරට මේක වෙනද අවබෝධයක් තියෙනවා. ඒ ඔක්කොට මොහොන කරලා තියෙන මේ අනිකුත් වැඩ වගේ මේ ශීඝ්‍රගාමි වැඩ පිළිවෙලවා. ඉක්මනට ප්‍රතිඵල ලබා ගන්න. නැත්නම් මේ මිරිකලා ගන්න. අරතර මිත්‍ර දාපු තාප්පාත්‍ය ඒ හංසයා හැමදාම දවසක සුමානසර පිටර දාන්න වැඩි නරකද බඩපල්ල ඔක්කොම ටික ගත්තොත් කියලා කතාවක් අපි පුංචි පොත්වල සඳහන් කරලා තියෙනවා. එචා යෝගාවචරයෝ මේ විදිහට ත්‍රිවිධූප පරීක්ෂාවට ඉඳ තියලා පරියන්කේ ඉන්න වෙලාවේදී හොඳට ප්‍රත්‍යක්ෂ ගන්න බෑ. අනික් වෙලාවට අන්වේ ඥාන සද්ධා සද්දේ අන්වේ පච්චක්ක සිද්ධ අනුමාන සිද්ධ සද්දී සිද්ධ ක්‍රමයේ හැම වෙලාවෙම මේ මොකද්ද ඇතිවෙච්ච ප්‍රත්‍යක්ෂයේ යොද යොදා බැලීමක් සිදු වෙන බව දැනගෙන ජීවිතය ජීවත් වෙන්න ඉඩ ඇරියොත් ඒ සෑම චිත්තක්ෂණයකම Tamande ධර්මමේ ඕජාවක් තියෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ සිද්ධාව ඇති වෙන වෙලාවේදී නම් බුදුන් ඉදිරිපිට මළුවක ඉඳගෙන සුදු ඇඳගෙන සිල් සමාදන් වෙලා බාපණයක් දාගෙන ඉන්න වෙයි. මොකද අනුමාන සිද්ධා සද්දයේ සිද්ධ වෙනකොට තමන් ගින්නක් දිහා බලනකොට වතුරක් දිහා බලනකොට කුලකක් දිහා බලනකොට ගඟක් ළඟ ඉන්නකොට පාරක් අයි ඉන්නකොට වැසිලි කරනකොට කැසිලි කරනකොට කිසිම තැනක නෑ ධර්මයෙන් තොරතැන. අන්තිම වෙනකොට හැම තැනම බුදුන් දකි. හැම චලනිකම හැම සීතලකම හැම උණුසුමකම බුදුබණ තියෙයි. ඉස්සලා ඉස්සලා ඉතින් අපි අර ඒකටම යොමු වෙච්ච ඒකටම හදපු තැනට ගිහිල්ලා මේක අල්ලගත්තට හැමදාම ඕකේ ඉන්න හිතන්න එපා. එන්නේ එන්නේ එන්නේ වැඩෙන්න ඕන නිසා සරුවචනන්ද මේ සත්තට්ටාන සූත්‍රයේදී ත්‍රිවිධූප පරික්ඛේ කියන කතාව සඳහන් කරලා තියෙන්නේ මම හිතනවා අපේ ධර්ම දේශනාව સમાප්ත කරන්න මේක හොඳ අවස්ථාවක් කියලා. ඒ නිසා සිය දිනාම මේ ලබාගෙන තියෙන මූලික අවබෝධය එනේන අවස්ථානුකූලව හදනවා මිස ජීවිතේ හැඩ ගහන්න යන්න එපා. ඒක හැඩ ගහිලා තියෙන්නේ. එන දේට මුණ දෙන එක අපිට කරන්න තියෙන සඳහා අවශ්‍ය මූලික උපක්‍රම නැත්නම් අනුමාන එහෙම නැත්නම් දක්ෂතා කුසල් තියෙනවා. හැම චිත්තක්ෂණයක අත නෑර අප්‍රමාදීව කටයුතු කිරීමෙන් ඒකේ පරිපූර්ණත්වයටපත් වෙලා මේ බුද්ධ ශාසනයේ කේවලි උසිතව නැත්නම් අනුපම වූ අසම සම වූ ඒ වගේම වසරනේ මොකට බඹසරයත් ආ වූ උත්තම පුරුෂ භාවය ලබා ගැනීමට මේ අපේ භාවනා වැඩමුළුවත් මේ අවසාන ධර්ම දේශනාවත් එක්ක හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි අද නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම ශනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා විලාසටන් වෙන්නේ 1:45යි මම අපේ ගෞරවයෙන් අපේ ලොකු ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා ඒ වැඩමුළුවේ නිමාව සටහන් කරනවා. කර්මීයත සූත්‍රයේ සජ්ජායනා කරලා ඔය කටයුතු වෙන කරමු. සියලු දෙනාම මුළු මහත් ලෝකයේටම මේ දින හතක් පුරා පහළ කරගත්ත අපමණ වූ නිකේසී ඒ ලෝතුරු සිත් සතන් තුලින් තුන් ලෝකයේම සියලු සත්වයන්ට යහපතක් වේවා කියන මේ සිත් පහල කරගෙන කරණීය මෙත්ත සූත්‍රයේ සත්‍යය කරමු. කරණීය මත් කුසලේන යන්තං සම්තං පදං අபிසමිච්ඡ සක්ඛෝ යෝච සූයෝච සූචෝ චස්සමුදුවනති මානි සකෝච සුභරෝච අප්පවිච්ඡෝච සල්ලෝකමුක්ති සම්පින්දියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනුනුගිද්දෝ නචුද්ධං සමාචරේ හරි උපදීයං සුඛිනෝ වාකේ මිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්ථා ඒකේච පාන භූතස්සේ තසාවා ධාවරාවා අනවසේ දීමහන්තාවා මජ්ජිමා රස්සකානුකතුලා දිට්ඨාවා ඒවාදිට්ඨා ඒච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තාවන්තු සුඛිතාත්තානතරෝ පරන්නි කුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචේ ගාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතායතානියම් පුත්තං ඒක පුත්ත මනුරක්කේ වම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ උද්ධං අදෝච තිරියං ච අසම්බාධං අවේරං අසපත්තං තිට්ඨං චරන්ති සින්නෝ වාසයානෝ වායාව තස්ස විගත මිද්දෝ ඒතං බ්‍රහ්මමේතං විහාරං ඉදමා වූදේ දිට්ඨෙන්ච අනුපදම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනීයගේ දන්නයි ධාතු ගබ්බ ගුණරේතීති ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදායේතේන සච්ච වජ්ජේන ලෝකෝ හෝතු සුඛී සදායේතේන සච්ච වජ්ජේන චිරන්තිට්ඨතු සාසනං සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීකායිකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලම් රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මාන් භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලම් රක්칸තු සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්කත්තයක්ඛ භූතානං පාපක්ඛා නිවාරණා පරිත්තස්සානුභාවේන උපද්ද වේදේවෝ අස්ස සුඛාලේන සස්ස සම්පත්තියෝ තුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං පාචිරං රක්칸තු මං පරන්ති ගෞරවනීය සංඝරත්නයන් අවසරයි පින්තුනි මේ දින 10ක් පුරා අපේ ගෞරවනීය ධම්මජීව ස්වාමීන් වහන්සේ මේ පින්නතුන් ඔබ අප හැම දිනාටම විශාල අනුග්‍රහයක් දක්වනු ලැබුවේ උන්වහන්සේ කිසියම් වෙහෙසක් මහන්සියක් ගැන සම්සිතන් නැතුව මේ මාසෙම 3 වෙනිදා ඉඳලා 13 වෙනිදා එකත් එක්ක මේ වගේ දෙකට මේකම දින 10 වැඩසටහනක් තිබුණා. ඒක ඉවර වෙනවත් එක්කම උන්වහන්සේ ආයි දින තුනක වැඩසටහනක් භාව තුනක් හතරක් දැන් වැඩසටහනක් එක දිගටම පැවැත්වුවා ඒ අලුත් භාවනා මධ්‍යස්ථානය. ඒක ඉවර වෙනකොටම උන්වහන්සේ නීතිරිගලට වඩින්නෙත් නැතුව ඒගොම ගමනේම මේ ස්ථානකට දින 10ක් මේ ස්ථානයේ වැඩ සිටිමින් දිවාරයන් තකා උන්වහන්සේ එක වගේ එක හිතින් පුදුම කරුණාවකින් පුදුම මෛත්‍රියකින් පුදුම අනුග්‍රහයකින් මේ සද්ධර්මය ලබා දෙමින් උන්වහන්සේ කටයුතු කළා. ඒ විතරක් නොවේ පහුගිය මාස දෙකක් පුරා ඕස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකාවේ සිංගප්පූරුවේ මේ වගේම දින 10 10 10 වැඩසටහන් අකණ්ඩවම එක දිගටම කරගෙන ආවා. ඉතින් ඒ කිසි දෙයකදී උන්වහන්සේ කිසි වෙහෙසක් කිසි මහන්සියක් ගැන නොසිතා නිස්සරණ අධ්‍යාසයෙන් උන්වහන්සේ මේ උතුම් දහම් පණිවිඩය ඒ උතුම් ලෝතුරු දහම ඒ පණිවිඩය ලබා දෙන්නේ මහා කරුණාවකින් මහා මෛත්‍රියකින්. ඉතින් ඒ නිසා උන්වහන්සේ මේ පෞගේ වකවානුව තුළ ඒ වගේ අපමනෝ වෙහෙසකට පත් වෙලා සිටින්නේ. නමුත් උන්වහන්සේට නම් කිසිම වෙහෙසක් දැනෙන බවක් පේන්නේ හැමදාම අලුත් හැම මොහොතෙම උන්වහන්සේ පුදුම පිබුදුණු ස්වභාවයකින් පිබුදුණු මනසකින් කායිකවත් මානසිකවත් උන්වහන්සේ සිටින්නේ. ඒ තිස කිසිවක් නෙවෙයි ධර්ම ශක්තියමයි. ඒ නිසා අපිට තාම ආදර්ශවත්. ඒ භාවනා ගුරුවරයෙක් හැටියට ඒ ධම්මගේ කියලා දෙන උන්වහන්සේ පරියාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද කියන මේ ත්‍රිවිධ ශාසනයෙම පිළිබඳව අපිට හොඳ ප්‍රතිමූර්තියක් හොඳ ආදර්ශයක් ඉතින් ඒ නිසා උන්වහන්සේ මේ දින 10 තුළ මේ ස්ථානයේ වැඩ සිටිමින් කිසිම වෙහසක් ගැන නොතකා මේ පින්නතුන්ට මහා විශාල අනුග්‍රහයක් දක්වා. ඉතින් ඒ වෙනුවෙන් අපි මොනවා කරන්නත් අපිට මොකද කරන්න පුළුවන් කියන එක අපි හිතාගන්නවත් නැහැ. ඉතින් උන්වහන්සේට කරන ලොකුම ගෞරවය, ලොකුම උපහාරය, ලොකුම පූජාව තමයි උන්වහන්සේ මේ දේශනා කළ ධර්මින් තමන්ට පුළුවන් තරම් තමන්ගේ ජීවිතය තුළ ප්‍රායෝගික කරගෙන තමන්ගේ ආධ්‍යාත්මික ගමන කලෙලිමත් කරගෙන වඩාත් ලෝතුරු දහමට සමීප වෙලා ඒ භාවනා මාර්ගය දියුණු කරගන්න එකමයි උන්වහන්සේට කරන ලොකුම ධර්ම පූජාව. මම හිතන උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ පින්නතුන් හැමදෙනා මේ පහල කරගත් අනන්ත අප්‍රමාණ කුසල චේතනා ශක්තියන්ගේ සත්‍ය බලයෙන් තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් අපේ ධම්මජීව ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා කායිකවත් මානසිකවත් සුවපත් භාවය ලැබේවා උන්වහන්සේ සිදු කරන ලබන උදාාරතර සාසනික මෙහෙවර ශතවර්ෂාධික කාලයක් මේ සම්බුදු සසුනට මේ ලෝක පිටු කරන උන්වහන්සේට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා කියලා සියලු ප්‍රාර්ථනා වගේ මේ වැඩසටහන සඳහා සහභාගී වුණ අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ වටුළු විජිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වගේම අනිකුත් ස්වාමින් වහන්සේලාට අපි මේ වෙලාව බොහොම මෛත්‍රියෙන් මේ පුණ්‍යානුමෝදනය සිදු කරනු ලබනවා. ඒ වගේම මේ සහභාගී හැම දෙනාමත් මේ කාලය තුල තාම හොඳින් මේ භාවනා කටයුතු ලියුණා හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන්ම අපිට මේ භාවනා මධ්‍යස්ථානයේ ඉතාම කෙටි කාලයකදී මේ වගේ වැඩසටහන් කරන්න අපට ගුණාක් අනුග්‍රහ ලැබුණා. ඉතින් ජීවත්ව නැති වුණත් මේ ඉඩ කලම් සාසනයට පූජා කරලා මේ මේ පරිලෝකීය පින්නතුන් කවුද කොහෙද කියලාවත් අපි දන්නේ නැහැ. දැනට අවුරුදු 40කට පමණ පෙර මේ ඉතින් මේ භූමිය සාසනයට පූජා කරලා එයයි මේ පරිලෝකීය. ඉතින් ඒ කොහේ හිටියත් අපි එයයි ප්‍රාර්ථනා කරන්නදී කවදා හරි සම්බුදු සසුනට මේ සීලයක් වෙන්න ඕන කියලා ඉතින් ඒක නිසා අපිට සතුටු වෙන්න පුළුවන් ඒ මේ භූමිය පූජා කළේ තුන්තුන්ටත් අද මේ සිදු කළ සීල කුණ ශක්තියනක් වේවා ඒත් සංසාරික ගමනක් සපවත් වේවා කියලා අපි සාදු ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ස්ථානයේ ගොඩනැගීමේදී අපට විශාල අනුග්‍රහයක් ලබා දුන්න අපේ සුධර්මාමා මෙහෙණින් වහන්සේ මේ කටයුතු අපට ඉතාම පහසුවෙන් කරගෙන යන්න මේ අවශ්‍ය හැම උපකරණයක්ම ලබා දෙමින් මේ භාවනා ශාලාවෙදි කරවලා අනිකුත් මේ ස්ථානයේ කටයුතු රාශියක් වෙනුවෙන් මේක සම්පූර්ණ කාලයක් තනියක් වැය කරගෙන ලොකු අනුග්‍රහයක් ලබා දුන්නා. කුංචි කුංචි දේවල් පවා මේ අවශ්‍ය දේවල් සකස් කරලා මේ හැම දෙයක්ම සොයන බලලා මේවා සම්පාදනය කරලා මේ භාවනා යෝගිනි පහසුවෙන් භාවනා කරන්න අවශ්‍ය කරන මේ කාපටිකේ ඉඳලා හැන්දෙත් ගෝපිටින් ගන්න මේ අවශ්‍ය කරන හැම දෙයක්ම මේ පූජා කරන දේවල් මේ හැම දෙයක්ම සකස් කරන භාවනා මධ්‍යස්ථානයක් හැටියට භාවනා යෝගින්ටත් මහා සංඝරත්නයටත් මේ භාවනා කටයුතු පහසුම් කරගෙන යන අනුග්‍රහ දෙපුවේ ධම්මා මේ මාසයටත් අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරමු ලබනවා ඒ වගේම මේ කටයුතු කරගෙන යෑමේදී මේ භාවනා වැඩසටහන ආරම්භයේදීම අපි මංගලිකා මුග මුතු පිටියේ නොගලියද්ද මහත්මයාත් මේ කටයුතු වෙනුවෙන් ඇවිල්ලා හොයලා බලලා මුලින් ඒ සියලුම කටයුතු වෙනුවෙන් ලොකු වෙනසක් ගත්තා මේ දින 10 වැඩසටහන වෙනුවෙන් අපි මේට විශේෂයෙන්ම අපගේ පුණ්‍ය ආනුමෝදනය සිදු කරනවා මේ ස්ථානයේ සිටියත් ඒ කුමාරි ජයසිංහ මහත්මයා මේ වෙනුවෙන් අපට වෙලා කටයුතු කරන ලැබුවා. ඉතින් මුතුන්වත් අපි විශේෂයෙන් අපගේ පුණ්‍ය ආනුමෝදනය සිදු කරන ලබනවා. ඒ වගේම මේ දින 10 තුරා කිසිම අඩුපාඩුවක් නැතු මේ හැම දෙයක්ම සම්පාදනය කරමින් වැස්ස පින්න දිවාරයන් උතකා අපේ සහෝදරයට මහත්මාත්‍ය වගේ මේ සහෝදරියත් ඇතුළේ පින්නතුන් ලොකු කැපවීමකින් ලොකු ගෞරවයකින් ලොකු ශ්‍රද්ධාවකින් මේ කටයුතු වෙනමින් අපකැප වෙලා කටයුතු කළා. ඒ පින්නතුන්ටත් මේ වෙලාව විශේෂයෙන් අපගේ පුණ්‍යානුමෝදනයේ සිදු කරලා ආශිර්වාද කරනු ලබනවා. ඒ වගේම මේවට ගම් වාසී පින්නතුනොත් අපට ලොකු අනුග්‍රහ ලබා දුන්නා. ඒ හැම දිනාටත් අපි පුණ්‍යානුමෝදනා සිදු කරනු ලබනවා. ඒ වගේම අපේ පන්සලේ ඉන්න දරුවොත් මේ වෙනුවෙන් හරියට කැප වෙලා වෙලා කටයුතු කළා. ඉතින් අපිට කිසි අපහසුාවක් නැතුව මේ දින 10 පුරාම හොඳට මේ කටයුතු කරගෙන යන්න හැම කෙනාගේම අනුග්‍රහ ලැබුණා. විශේෂයෙන් මේ පහුගිය දින කීපය පුරා දාන කටයුතු සඳහා අපට උපකාර වුණා. දායකත්වයෙන් ලබා දෙමින් ඒ සංඝමිත්තා වික්ෂණීන් වහන්සේ ගල්ලෙන් විහාරාධිපතිනිය ඒ වගේම කුමාර ජයසිංහ මණ්ඩාවල ගුණරත්න යන ඒ පවුලේ තුන්ලේ සඳහා ප්‍රතිපතු වුණා. ඒ වගේම පාණ්ඩියන් හිරු ඇතුළු ඒ ගම්වාසී හැම පින්තුන අපට එකතු වුණා. ඒ වගේම වෛද්‍ය සිරාන් ජයසිංහ මහත්මිය. ඒ වගේම සිරාණී ෆ්‍රැන්සිස්ගේ නදීකා සහ නිරේෂා බෝගාවත්ත හිමතුන් මේ සඳහා එකතු වුණා. ඒ වගේම දෙදින ඉන්දිනි සහ මංගලිකා නුගලියද්ද පවුලේ අය මේ සඳහා අපට දායකත්වයේ සඳහා දාන සඳහා දායකත්වය ලබා දුන්නා. ඉතින් මේ පින්නතුන් හැම දිනාටම අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනු ලබනවා. මේ භාවනාවට මුලව බොහොම පහසුවෙන් කරගෙන යන්නේ පින්තුන් දැක්වූ අනුත්සාහය අපි නිරන්තරයෙන්ම පින් අනුමෝදන් කරමින් ආශිර්වාද කරමු ලබනවා ඒ පින්තුන්ගේ සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා. ඒ වගේම මේ භාවනා වැඩමුළුව පවත්වන කාලෙදී අපි කාගේ හරි යම් යම් ප්‍රමාද දෝෂයන් නිසා යම් යම් අතපසු වීම නිසා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අපේ නායක හාමුදුරන් වහන්සේට ඒ වගේම අපේ ගෞරවනීය කම්මත්තාන ආචාර්ය ධම්මජීව ස්වාමින් වහන්සේට යම් යම් පොඩි හෝ අතපසුවීමක් වුණා නම් ඒ ගැන අපි මේ වෙලාවේදී අපිට සමාන ලැබෙන නිසා අපි සිහිපත් කරනවා. ඒ වගේම මේ පින්නතුන් හැමදෙනා අතර උනත් යම් යම් කාගේ හරි විතින් යම් කිසි අදහසකින් හරි වචනයකින් හරි පොඩි පොඩි අඩුපාඩුවක් වුණා නම් මේ ස්ථානයේ යම් යම් අඩුපාඩුවක් වුණා නම් ඒ සියල්ලක් කෙරෙහි තුනුරුවන්ගේ නාමයෙන් හැම දෙයක්ම ඉතින් ඉවත් කරගන්න සිද්ධ තුල සාමයේ සතුට උපේක්ෂාව ඇති කරගන්න කියන එකක් මේ අවස්ථාවේදී සිහිපත් කරනු ලබනවා. ඒකම ගෞරවනීය අපේ ධම්මජීව ස්වාමින් වහන්සේගේ සදාදරණීය මෞදෙමෝපියන්ට ඒ වගේම මේ පින්තුන් හැමදෙනා නමින් මේ පරිලෝකී මෞදෙමෝපියාදීන්ට ඒ වගේම හැමදෙනා නමින් මේ පරිලෝකී ඥාති මිත්‍රාදීන්ට මේ පින්වත් වේවා මේ පින් ලැබීමෙන් නියැත්වෝ පින් මොසපීටපත් වෙත්වා පින් සිතින් මේ ගේනාති මිත්‍රාදීන් සිහි කළ පින් අනුමෝදන් කරමු ධම්මේ නාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ සිල් දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා සිතින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදා සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා මේ පින්නතුන් සෑම සිළු දෙනාටමත් මේ සිදු කරගත් සියලු කුසල ශක්තියන්ගේ සත්‍ය බලයෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සිළු පිළියන් කරකවරණින් මේ ජීවිතයේ හැම යහපතක්ම සැලසේවා නිදුක්ව නිරෝගීව දීර්ඝාය සම්පත් ලැබේවා කාය චිත්ත පීඩා දීපත් වේයක් නොවි සියලු දෙනාගේ යහපත් ධ්‍යාන ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ස්තවීන් දුසනසීම් ලැබේවා හැම දිනාටත් තව තවත් ශ්‍රද්ධා වීර සත් සමාධි ප්‍රඥා දියුණු වේවා මේ උතුම් භාවනා මාර්ගය තුලින් මේ හැම දිනාගේ සියලු කෙලෙස් නිවාරණය මේ සසර දුක් නිමා කොට ලැබුණු තුන් අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට පාරමී කුසලයක්ම වේවා ප්‍රාර්ථනා වගේම පින්තුනේ අපි මේ භාවනා මධ්‍යස්ථානයේ සඳහා අපි බාරකාර මණ්ඩලයක් පත් කරගන්න අපි තීරණය කරගෙන තිබුණා. ඒකේ අනුශාසක මණ්ඩලය හැටියට අපි ඒ ගෞරවනීය ධම්මජීව ස්වාමීන් වහන්සේත් මමත් අපේ තමයි මේ මේ වහන්සේත් විඥාන වීරණමත් ඇතුළුව ඒ වගේම සිරාන ජයසිංහදස්තර මහත්මිය වගේම අපේ මංගලිකානුගලියද්ද මහත්මිය ඇතුළු තව ඒ තෝරාගත්ත කීප දෙනෙක් වාරකාර මණ්ඩලයේ කැටිරුම්ට පවත්වාගෙන යන අපි පත්තර ගන්න තීරණය කරගෙන තිබෙනවා හැම මාසෙම පළවෙනි පළවෙනි දවසේ ඒ පිරිස එකතු වෙලා ඒ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඊළඟ භාවනා වැඩසටහන අපේ සුබෝධාරාමයට එන දායක පින්තුන් වෙනුවෙන් පැවැත්වෙනවා මීතිරිගල ලබන මේ මාසේ 10 වෙනිදා පෙබරවාරි 10 ඉඳලා 20 වෙනිදා දක්වා දින 10ක වැඩසටහනක් ඒ සඳහා තවත් මම දැන් කීප දිනකට ඉඩ කඩ තියෙනවා එහෙම අවස්ථාවක් තිබුණොත් සුබෝධාරාමයට දැනුම් දෙන්න ඒට සහභාගී වෙන්න පුළුවනි ඒ වගේම අපේ අපේ ධම්මජීව ස්වාමීන් වහන්සේගෙන් ගෞරවණීය ඉල්ලා සිටින නැවතත් උන්වහන්සේට ඉඩක් ලැබිච්ච දවසක අපිට පොඩ්ඩක් කරදර කරන්න කැමති නෑ උන්වහන්සේ තරම් අවිවේකයෙන් ඉන්නේ මම දන්නේ උන්වහන්සේ විවේකයෙන් ඉන්න වෙලාවට නම් දකින්නේ මම <laughs> භාවනා කරන වෙලාවට තමයි විවේකයෙන් ඉන්නේ නමුත් හැම වෙලාවකම උන්වහන්සේ වැඩක ඉන්නේ හැම වෙලාවකම ඒ නිසා ඉදිරියේදීත් අපිට මේ වගේ දින පුළුවන් දවස් කීපයක හරියම සතහනක් මාස කීපයකට සැරයක් හරි අවස්ථාව ලැබුණොත් අනුර පැත්තේ ඉන්න අයට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒකට අවස්ථාව ගහලා බාදින්න සම්මානෙ සිහිපත් කරනවා. ඔබලාට තිරුවන් සරණයි.